ගරු ස්වාමීන් වහන්ස සමාධියට බාධක ධර්ම වන නීවරණ ධර්ම පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. එලෙසම ඒවා මග හරවාගෙන සමාධිය දියුණු කරගත හැකි ක්‍රමයද පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒකත් විශාල විශේෂයකට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇත්තටම කෙලෙස් පදින් කරගෙන කෙලෙස් ධර්මද පදින් කරගෙන ඒ වැඩ ගන්න. නෑ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද කියන එකේ අදාළ එක. සමාධියට සමාධියට බාධක ධර්ම වන නීවරණ ධර්ම. මෙතන බාධක ධර්ම ගැන කතා කරන්නේ ශීලයට බාධක, සමාධියට බාධක සහ ප්‍රඥාවට බාධක කියලා කෙලස් ಜಾති තුනක් තියෙනවා. ශීලයට බාධක වෙන දේවල් තමයි අපි කියන්නේ වීතික්‍රම කෙලස් කියලා. වීතික්‍රම කෙලස් කියනවා අපි කොයි වෙලාවෙ සමාජ නීති කඩනවාද? සංස්කෘතික ලක්ෂණ අපිට පිරිහෙනවාද? අනුන්ට තමන්ට බාධා වෙනවද කියලා කිසිම සීමාවක් නැහැ. අපි කියනවා ම්ලේච්ඡයි කියලා. ඉලක්ක කියලා කියනවා වැද්දෝ කියලා වචනේ අවිල තියෙන ම්ලේච්ඡ වෙනවා කියලා කියන්නේ මේ වීතික්‍රම කියලා කියන දන්නේ නැහැ. එහෙම නැත්නම් සීලයක් පිළිබඳ හික්මීමක් පිළිබඳ හීලාකමක් පිළිබඳව සීලාකාරකමක් නැති වෙනකොට ඒක තව ඇති කරන්නේ වීතික්‍රම කෙලෙස. ඉතින් මේ ඉන පිරිසට මේ ඉතින් 100 සිල් කියනවා කියන එක නෙවෙයි. ඒක කියලා දෙන්න දෙයක් නෑ. මේ අතෝ දන්නවා මෙන්න මේ සිල්පද ගැටුවක් මේ මේ දොස් වෙනවා. මේ මේ මාර්ග නීති ගැටුවොත් මෙච්චරක් දඩ වදිනවයි කියනවා. ඒ දෙක දන නිසා මේ සභාවට ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කෙලස් ගැන දැනගන්නකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ සීලයට සම්බන්ධ කෙලස් જાතියක් තියෙනවා, සමාධියට සම්බන්ධ කෙලස් જાතියක් තියෙනවා, ප්‍රඥාවට සම්බන්ධ කෙලස් જાතියක් තියෙනවා. සීලයට සම්බන්ධ කෙලස් වලට කියන්නේ වීතික්‍රම කෙලස් කියලා. ඒක සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරයේ කායික වශයෙන් බොරු කියලා මිසකර පරිසවචර වචන වශයෙන් ඔන්න ටික විතරමයි වීතික්කම කෙලස් කියන්නේ. ඒක කැඩුනොත් අනුන්ට තමයි හානි වෙනවා. මත්තරයි දැනටයි හානි වෙනවා. ඉතින් ඒකකොට මේ බය જાති හතරකින් ජීවිතේ පෙළෙන්න වෙනවා. ඒ බය හතර තිරිසනාට සහ මනුෂයාට සාධාරණයි. ඒ නිසා මේ බයෙන් මේ වීති කෙලස් කඩාගෙන ඒ බයට වැටුනොත් අපේ තිරිසනුගේ අතර වෙනස නැති වෙනවා. මනුෂ්‍යයෙක් කියන්නේ මනස උසස් කරකින් වැඩ ගත්තේ නැතු වෙනවා. එතකොට අපි නිකන් සාමාන්‍ය මනුෂ්‍ය තිරිසන් જાතියටපත් වෙනවා. ඒක දන්නේ නැත්නම් සීලක පිළිපදනවා. පිළිපද කරන්නේ නීතිකම කියලා කියන සෑහෙන සැලකිලිමත් වෙනවා. එතකොට එනවා ප්‍රශ්නයක් මේ අපි දැනට ඒ පදනමේ හිටියට වරින් වර වරින් වර අපේ අතින් සතෙක් මැරෙන හොරකමක් වෙන කාම මිත්‍යාචාරය සිදු වෙන්න පුළුවන්. බොරු කේලකට හිස්සකන පරිසරයක යන්න පුළුවන් එළවුම. යන්න පුළුවන් මේ ගැම්ම එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගන්නේ හිත. මෙන්න මේ කියන නීවරණයන්ගෙන් දූෂණය උනක් පස්සේ. හැබැයි නීවරණ කියලා කියන්නේ තාම ඒව ප්‍රකාශපත් වෙලා නැහැ. Tamange හිතේ තියෙන බව දන්නවා මට දැන් අසවල් පුද්ගලයා පිළිබඳ හෝ අසවල් වස්තුව පිළිබඳව රාගය ඇති වෙලා තියෙන බව දන්නවා. හැබැයි සමාජයේට සදාචාරයට බය නිසා කියාපාන්නේ. තාම එළියට පැත් කරලා නැහැ. හැබැයි Taman දන්නවා. එතකොට අපි ඒකට කාමච්ඡන්දය කියලා කියනවා. ඒ වගේම මේ එකට මෙහෙම හිතයට එක්කෙනෙක් එක තරහ තියෙනවා. ද්වේෂයේ හිතේ වැඩ කරනවා. නමුත් මේ සෙනකට ඉන්න ගන්න හොඳ නෑනේ. සභා ගෞරවතේ හොඳ නෑ කියලා හලෝ කොහොමද කියලා කතා බතා කරගෙන ඉන්නවා. ඊට තමන්ගේ හිතේ දන්නවා ඒ හිතපන් දෙන්නම් කියන එක දන්න. ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. ඇතුලේ තියෙන. ඒ පුදුලට ටික වහන්න බෑ. හැබැයි අපේ සමාජ ආචාර ධර්ම සහ එළියට එන්නේ. නැතික නිදිමත ඒකත් සමහරලාට වටන බණ කතාවක් කරනවා භාවනා කරනවා හොඳටම දන්නවා මේ වෙලාවේ ඒ දෙයට හිත යන්නේ නැහැ. ඒ වුණාට ඒක විතරම නින්දට වැටෙනවා. ඒක හරි ලැජ්ජයි කියලා. යන්නත් බෑ. නිදන්නත් බෑ. හැබැයි මේ හිතියට රූපඩේ විතරයි. ඇතුලේ ඇතුලේ ජීවත් වෙනවා. ඒකත් ඇතුළත තියෙනවා පිටින් අපි ඈනුන් ඇර හරි හරි ඉන්නවා. එතකොට ඒකට කියනවා මේ තීන මිද්දේ කියලා. ඊගාවට මේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ මේ අලු කොටකට ගලකින් ගැහුවා වගේ විසිරලා ගිහලා තියෙන හිත. නැත්නම් මේ මැසි පොදික දුම් අල්ලපුවාම වගේ විසිරලා තියෙන්නේ. ඒ වුණාට හිත විසිරලා හිතට ඒ පුද්ගලයා බොහෝම සාන්ත දායක ඉරියව් පවත්තා. දන්නවා මේ හිත කිසිම සාරක නැහැ. විසිරලා තියෙන කෙනෙක් දන්නවා. ඒකට අපි කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඒකට විචිකිච්ඡාව කියලා කියන්නේ අපි යම් කිසි ගුරුවරයෙක් හරි ධර්මයක් හරි මොකක් හරි වෛද්‍යවරයෙක් හෝ වේවා රජෙක් හෝ වේවා ඇසුරු කරගෙන ජීවත් වෙන හැබැයි හොඳටම දන්නවා යා පිළිබඳ සැකයක් තියෙනවා. මේ දොස්තර මහත්තයා නෙවෙයි හොඳ. මේ වෙනකොට වෙන කෙනෙක් හිටියනම් හොඳයි. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ වෙතම ඒ දොස්තර මහත්තයන් බේත් ගන්න. ගම මේ ටියුෂන් මාස්ටර් නැත්තම් මේ ගුරුවරයා නෙවෙයි හොඳ. කරන්න දෙයක් නැහැ. ඇත්ත එක කර. ඒක නැත්තම් විවාහ වෙනවනම් අමුදැබියන් අතර සැක. ඒ වෙනකොට ඉතින් අර දැන් ඉතින් බඳගත්ත බෙලේ කරන්න දෙයක් නැහැ. ඒක එතකොට එනකොට සැකේ හිටිනවා. ඒ වුණාට ලෝකෙට පෙන්වන්න බෑනේ. නිසා අත අල්ලගෙන තමයි දෙන්න පාරේ යනකොට යන්නේ. හැබැයි ගෙදර ගියාම ඔය සෙල්ලම. මෙතෙන්දි තියෙනවා මේ වීතික මේ පේ කියන මේ නීවරණ ධර්ම පහේ ඇතුළත ඒගොල්ලෝ දන්නවා මේක. ඒ Taman දන්නවා. හැබැයි සමාජ ධර්ම සහ ආචාර ධර්ම නිසා අපිට ප්‍රකාශයටපත් කෙරෙන්නේ නැහැ. වීතික්‍රමණය වෙන්නේ නැහැ. මෙන්න මේක තියෙනවනම් කොයි වෙලාවෙ වීතික්‍රමණය වෙයිද කියලා කියන්නත් බෑ. ඉන්නේ අද්දරට ඇවිල්ලා. හැබැයි අපි අර හැදියාව නිසා අපේ තියෙන මේ ඉරියව් පැවැත්ම ආචාර ධර්ම නිසා අපි පෙන්වන්නේ. නමුත් මේ පෙන්වන්න බැරි වුණත් පේන්න කැඩිලා යන වෙලාවල් එනවා. එතකොට ඥානවන්තයෙකුට කල්පනා වෙනවා අපි සීල සීලාචාර වෙලා සිල්වත් වෙලා හික්මීලා හිටියත් මේ නීවරණ ධර්ම ඇතුලේ පැහැෙන තාක්කල් කොයි වෙලාවෙ අපිට තරම් නොවන දෙයක් අපතුලින් වෙයිද කියන්න බෑ. දැන් ඉන්නේ මේක නිකන් දැන්තලා ගැට ගහගෙන තියාගෙන ඉන්නේ කියලා. එතකොට මේ එවැනි තේරුම් ගත්ත එක සෑහෙන අවදි භාගයක් තියෙන කෙනෙකුට ඒක තේරෙන්නේ. සිල් රැක්කට මේ මේ ඇතුලේ දැන් ඕන වෙලාවක කැඩෙන්න පුළුවන්. එතකොට සර්වඥාන්සේ ඉදිරිපත් කරන සමාධි ශික්ෂාව කියලා එකක්. සමාධි ශික්ෂාවෙන් කරන ওই ප්‍රශ්න එකක්. මේ නීවරණ ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒක තමන්ට දැනගන්න පුළුවන්. තම අනුකම උපෙනෙන්න පුළුවන්. නමුත් අනුන්ට පේන මට්ටමට මේක පිරිහෙන්න පුළුවන් කියලා සීලයෙන් වීතික්‍රම කෙලෙස් පිළිබඳව සීල ශික්ෂාව උත්තර දෙනවා නම් ඒ වගේ නීවරණ ධර්ම පිළිබඳව උත්තර දෙන්නේ සමාධි ශික්ෂාව. සීල ශික්ෂාවෙන් කවදාකවත් මේ නීවරණ වලට උත්තර ලැබෙන්නේ නැහැ. සීලය කියන බේත විචක්‍රමණය කියන ලෙඩේට විතරමයි උත්තර දෙන්නේ. සමාධිය කියන බේත නීවරණ කියන එකට විතරමයි උත්තර දෙන්නේ. ඊට යටින් තියෙන අනුසය කෙලෙස් ඒ පුද්ගලයා දන්නෙත් නැහැ ඕනම වෙලාවක භාවනා සමාධිය නැති වෙනකොට මතුවෙන්න ඉඩ තියෙනවා. සමාධි වෙලාදීක යටපත් වෙලා තියෙනවා. නැති වෙනකොට මතුවෙනවා. ආ මෙහෙම අනුසය කියලා ඉස්සත් වෙන ඒකද තියෙන එකම දේ ප්‍රඥා ශික්ෂා විතර. ඒක හරුවත් යනසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සීලය පිළිඅරන් තිබුණා. විශේෂයෙන්ම Hindu ආගමේ සීලයක් කර්මශා කර්මඵල පිළිඅරන් තිබුණා. පුනරුත්පත්ති පිළිඅරන් තිබුණා සීලයක් තිබුණා. ඊට පස්සේ එකෙන් කාමසුළු පිටසක් නිවන ධර්ම ගැන දැනගෙන බණ භාවනා කරලා තුන් කල් දක්නා ඥාන පහල කරගත්තා. ඍෂිවරු බවටපත් වුණා. ඒකොල්ලෝ කාලයක් සෑහෙන කාලයකට මේ නිවර්ණ යටපත් කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඒත් එන්නේ ගියාට පස්සේ හම්බෙච්ච ඒ ඒ කියන සාන්තිය තුල මේ ලෝකේ ප්‍රශ්නය ලෝකයාගේ ප්‍රශ්න වලින් වෙන් වෙලා ලෝකෙ දිහා බලලා නක්ෂස්ත්‍රය හොයාගත්තා. ඒවල ආයුර්වේදය හොයාගත්තා. රාජ්‍ය පරිපාලන ධර්ම හොයාගත්තා. මොකද මේ ලෝකේ පවතින චිත්ත නියාම හොයාගත්තා. හොයාගෙන ඉවරලා මේ සාමාන්‍ය කාමභෝගී පුතක් නැත්තම් මේවා ලියලා දීලා එතකොට ඒ කාමභෝගී පුද්ගලයෝ මේ ඥානයේ තියෙන නීවරණ නැතිව හිතින් බල නැත්තම් දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා. අපිට තේරෙන්නේ නැති ගැඹුරක් මේගොල්ලෝ දැක්කා. නමුත් සර්වචනාංශේ සර්වඥාඥානයේ ගන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ ගෞතම මේ තේරම කරා. ඉස්සෙල්ලා සීල රැකලා බැලුවා. සීලෙන් ගිහිල්ලා සමාධියට ගියා. සමාධියම නීවරණ යටපත් කරලා අරූප ධ්‍යාන වලට කියලා එතෙන් ගියාට පස්සේ ඇත්තටම මේක හොඳට බුද්ධ විදලා බැලුවා ඒ ගුරුවරු ඉන්න තැන හොඳට ඒගොල්ලන්ට මේ අතීත මෙහෙමයි දැන් මෙහෙමයි හෙට මෙහෙමයි කියලා කියන්න. එතනින් ගියාම මේ ආයුර්වේද පැත්තේ මේ ශරීරෙට මොනවද වෙන්නේ කියන්න පුළුවන් නමුත් අනුශේ කෙලස් දැක්කේ. ඒ නිසා උන්වහන්සේ දිගටම කිං කුසල ගවේෂීව කුසලයේ කියන්නේ මොකක්ද කියන එක හොයාගෙන ගිහිල්ලා සරුවචන් ආශ්‍රේ විතරයි ඉස්සල්ලාම අනුශේ කෙලස් කියන ලෙඩේ ප්‍රඥා ශික්ෂාව කියලා එකට තියෙන බේතයි ලෝකෙට පළවෙනිම මනුෂ්‍ය ජාතිය ඉදිරිපත් කරපු පළවෙනිම සාස්ෘණාංශය. ඒ නිසා අනිකුත් ආගමික බලනකොට අනිත් ආගම් සීල ශික්ෂා සමාධි ශික්ෂා කතා කරනවා. නමුත් ප්‍රඥා ශික්ෂාවක් ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද මේ බේ ලෙඩේ දරගෙන හිටියේ නැහැ. අපේ ප්‍රශ්නේ මත වෙලා තියෙන්නේ නීවරණ පිළිබඳව. ඉතින් මේකදී ඔය මේ සර්වචනාසේ මතක් කරලා තියෙනවා අකුසල රහසීති වදමානෝ වික්කවේ පංච නීවරණේ සම්මා වදමානෝ වදෙයි කියලා. මහණෙනි යම් කිසි කෙනෙක් අකුසල රහසක් කියලා කියනවා. අකුසල කලඹක්. අකුසල ගොන්නක් කියලා කියනවා මේ පංච නීවරණට කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඇත්තටම බරපතල අකුසල නම් කියන්නේ වීතික්කම තමයි. නමුත් මහණෙනි කියලා කතා කරන්නේ බුදුහාමුදුරේ ඒ වෙනකොට ඒ සීල ශික්ෂාවේ පිහිටපු පිටසටයි මේ කතා කරන්නේ. ඒගොල්ලෝ මේ වෙනකොටම අතුම් මැරීම හොඳ නැහැ කියලා බාරගත්තට පස්සේ ඒගොල්ලන්ගේ හිතේ නිතරම කස කැවෙන්නේ තරම් නොවන තත්ත්වෙට කියන්නේ මේ නීවරණ තමයි. දෙක නීවරණ වල යට ඇත්තටම තියෙනවා තමයි අනුසය කෙලෙසයක්. අනුසය කෙලෙස තියෙන බව තේරෙන්නේ නීවරණ නැති කෙනාට විතරයි. අනිත් කෙනා දන්නේ නැහැ. මෙහෙම අනුසය කෙලෙසයක් තියෙනවා. ඒක තමන්ට අහේනි කරයි. මේකෙන් තමයි මේ ප්‍රපංච ධර්ම ඇති වෙන්නේ. මේකෙන් තමයි මේ ලෝකේ නටවන්නේ. මේකෙන් තමයි ලෝකේ මේ වංචා කරන්නේ. කියන එක දන්නේ නැහැ නීවරණ නැතිකට ඉස්සෙත් ඒ නිසා නීවරණ පිළිබඳව පරිචය අධ්‍යක්ීම හැඟීමක් ඇති කෙනාට නොබෝ කලකින් විශේෂයෙන් මේ වගේ බුද්ධ ශාසනය කියන කාලේ අර මේ අනුශේධ ධර්ම තේරුම් ගන්න පුළුවන් නිසා මේ මැද තියෙන නීවරණය තමයි කරුවචනාතේ අකුසල රාශිය වශයෙන් හඳුන්වා තිබෙන්නේ. ඉතින් සාමාන්‍ය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පහකට කඩනවා. මේකෙදී ඔය ඔහුගේ දවසවල ওই ධම්මවිවේකයේදී බණ කියනකොට අපි සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා කාය සූත්‍රය කියලා. ඒ කාය සූත්‍රයේදී සර්වචනංශයක තියෙන සංයුත්තනිකායේ සලආයතන වාක්‍යමයි කරන්නේ. ඒකේ කියනවා අයම්පිකෝ භික්ඛවේ කායෝ ආහාරේ චිත්තති නෝ අනාහාරේ. මහන්නේ මේ අපේ මේ කය හිතින්නේ ආහාර මතයි. අනාහාරව හිතින්නේ නැහැ. සියලුම සත්‍යයන්ට පොදු කාරණාව තමයි ආහාර මත රඳිනවා කියන්නේ. ඒ වගේම කියනවා නීවරණ ධර්ම ටිකක් දෙන්නේ ආහාර මතයි. ආහාර නැත්තම් නීවරණ නැහැ. ඒතර මේ ආහාර දෙන්නේ අපිමයි. මේ කයට ආහාර දීලා කව නඩතු කරනවා වගේ කාමච්ඡන්දයට ආහාර මොනවද කියලා හරුවත්තන්සේ අහලා කියනවා සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. මේ දේවල් සුබයි, සුන්දරයි, භද්‍රයි, මංගලයි කියලා බලන්න ගියාම එහෙම බලන වස්තු පිළිබඳව නොමගින් කල්පනා කරොත් ඒවා පිළිබඳ රාගෙ මතුවෙන්නේ. ඒ නිසා අසුබ නිමිත්ත නැත්නම් අසුබ සංඥාව වඩන කියලා තියෙන කෙනෙකුට නම් සුබ නිමිත්ත සුබ සංඥාව එනකොටම දැනගන්න පුළුවන් ඔය කබර ගෝයා තල ගෝයා කරගන්නේ කණ්ඩායි කියලා. ඔකේ කියන දේවල් අපි ඕනකට වැඩි වර්ණා කරන්න ගත්ත ගම අපි අනිවාර්යයෙන් මේකට දාස භාවයටපත් වෙනවා කාම තණ්හාව තුළ. නමුත් සුබ නිමිත්ත උක්මක් ගත්තර කමන්නේ යෝනිසෝමනසිකාර කියනවා. මොනේ කල්පනා කරන් දන්නවනම් බාධා නැතු එක මෛත්‍රියක් වඩපත් කරන් නතර වෙන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාව පවා අයෝනිසමනිකාට ගියොත් රාගය ඇති කරනවා. පංචනික ධර්මයක් වඩපත් වෙනවා. ඒ නිසා කියනවා මෛත්‍රී භාවනා කරනකොට උනත් ස්ත්‍රියක් පුරුෂයෙකුට මෛත්‍රී භාවනා කරන්න එපා. ආධුනික කාලේ. පුරුෂයෙක් ස්ත්‍රියවට කරන්න යන්න එපා. වංචනික ස්වරූපේ කාමච්ඡන්දේ තමයි ගත්තා. මේක හරීම අද භාවනා ලෝකේ අල්ලිම ගුණවතුන්ගේ සිල්වතුන්ගේ ಗುಣ නැසන ධර්මයක් බවට පත් කරගන්නවා. මෛත්‍රී කරන්න ගිහිල්ලා විෂම ලිංගික ඇත්තම් කෙරෙයි. ඒකේ පරිශ්‍රමයෙන් කටයුතු කරා. එතෙන්දි මම මේ කියන්න ගන්නේ කාමච්ඡන්දය සුබ නිමිත්ත මත පදනම් කරලා කියනවා. ඒක නිසා අසුබ නිමිත්ත හෝ අසුබ සංඥා වඩපොගෙනාට ඒක යම්කිසි අරසාවක් වෙන නැත්නම් යෝනිසෝමනසිකාරය කියලා නෝනින් කල්පනා කිරීම තියෙන කෙනාට නෑ. ඒකට පටිගය ගැන කතා කරනකොට සබුත්යන් සඳහන් කරන්නේ පටිග සංඥාවයි. ද්වේෂයෙන් කටයුතු කරනකොට අයුනුසුමස්කාරය ආපුවාම යනවා කියලා එක එක එක එක නීවරණ ධර්ම වලට අනිවාර්යයෙන්ම අපි දිහින්මයි පොහොර දාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒවා නීවරණ ධර්ම පාටපත් වෙන්නේ. පත් වුණාට පස්සේ අපි හැම වෙලාවෙදි මේකට අනික් අත්තට දොස් කියනවා. මං මේ අමාරුවට වැටෙන්නේ මෙයා එයා නිසායි. එයා තමයි මම මේකටපත් කෙරුවේ. ආවල තමයි හේතුනේ කියලා අනුන්ට ඒක හේතු කරාට සර්වචනාංශයේ ධර්මයෙන් පෙන්වන්නේ නැවතත් හරවලා Taman දිහාටම ගෙනලා දෙන්න. එනිසා මේ විස්තර තියෙනවා මේ කාය සූත්‍රයේ එක එක නීවරණ ධර්මයකට හේතු වෙන කාරණාව ඇතුළතින්මයි ඒක නිසා ධර්මයේ හොඳට තේරුම් අරගත්තොත් ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ අපිට දැනට අපි ළඟ නීවරණ තියෙනවා ඒ තියෙන නීවරණ වලට බාහිරේ කවුරක්වත් වගේ කියන්න ඕනේ නැහැ තමන්මයි දෙන්න තියෙනවා. ඒක තමයි අමාරුම දේ. මොකද හේතුව අපි හිතන්නේ එහෙම කවුරු හරි ඇවිල්ලා ඔබතුමා ළඟ හෝ ඔබතුමිය ළඟ මේ වෙලාවේ කාමච්ඡන්දේ තියෙනවා ද්වේෂය තියෙනවා කියලා කිව්වොත් ඒක පිළිගන්න කැමති නෑ ඒක නිකන් පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් ගුරුවරයෙක් ගුණ ඇති ගුණ සිල්වත් ගුණවත් එක් ගුරුවරයෙක් කිව්ව සමහර විටක ඉවසයි එහෙම නැති කෙනෙක් කිව්වොත් අපි පිළිගන්න කැමති නෑ ඒ නිසා හොඳම මේ ප්‍රශ්න විසඳන්න තියෙන එක තමයි සතිය වඩනකොට සතියට මේ කාමච්ඡන්දේ එනකොට අනේකොත් මූලධර්ම වික බඩන අරමුණේ ආනාපානේ මොනවාරි කරන මේ සුබ නිමිත්තක් ඇවිල්ලා ඒක යට කරගෙන යන හැටි ටිකක් දියුණු කරනකොට වැටහෙන්න පුළුවන් වෙනවා ආනාපානේ ඉන්නේ ඉන්නකොට මේ අපි හිතමු ආලෝකයක් පහළ වුණා කියන්නේ අපි හිතමු ප්‍රීතියක් පහළ වුණා කියන්නේ අන්න ඒ වගේ දේවල් පිළිබඳව සුබ නිමිත්තෙන් බැලුවොත් අබිනතං චිත්තං සහගානුපතිකං සමාධිස්ස පරිපන්තෝ කියලා කියනවා අරමුණේ යන ගමන් අරමුණ නිසාම පහළ වෙන ආලෝකයක් එනවා. අරමුණ නිසාම පහළ වෙන ප්‍රීතියක් එනවා. ඒ නිසා හිත හොඳට කුල්මත් වෙලා එනවා. ඒකට අරමුණ පැත්තක දාලා මේකට යනවා. මට හරි ගියයි කියලා. ඒ නිසාම හිත අර අරමුණ පාවා දීලා එන ආලෝකයට සහ මේකට අභිනත භාවයටපත් වෙච්ච ගමන් රාගෙන් ඇවිල්ලා අපි වගලා ගන්නවා. යට කරගත්තට පස්සේ භාවනා මාර්ගයේ බොරුවලකට වැටෙනවා වාගේ වැටෙනවා. අපනතං චිත්තං පටිඝහන බද්ධං. අපි භාවනා කරනකොට අමුතර සත්‍යයක් ඇයි. අපිට මේ සද්ද ඇති කරන එකත් එක තරහයි. නැත්නම් මේ සද්දෙන් හොඳටම හිත පීරි ගෑවෙනවා. එතකොට අපි ආරමුණ මෙහි කරන්න තියෙන ආපහු එන්න තියෙන අවස්ථාව මගහැරිලා අර සද්ද පිළිබඳව ද්වේෂය ඇති කරන්න පටන් ගත්තාම පැටිගේ ඇවිල්ලා අපිව මේ වට වට ගන්න. එතකොට අපි මේ සද්දෙට බැනලා සද්දෙත් එක්ක ගැටිලා මේ අදක්ෂ භාවයටපත් වෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ සද්දේ තියෙද්දිත් ඕනනම් අපේ වැඩේට එන්න පුළුවන්කම. මූල කර්මස්ථානට එන්න පුළුවන්කම තියෙනවා කියන එක දන්න. ඒ කියන්නේ භාවනා එතෙන්දි තියෙන සූරකම නැති වෙනවා. එහෙම නැත්නම් ලීනං චිත්තං කෝසජානපත්තං හිත දැන් ඉතින් මෙනෙහි කෙරුවත් එකයි නැතත් එකයි දැන් ඉතින් භාවනා හරිනේ කියලා ලේසියට ගන්නවා. ඒක ඉරියව් පවත්තන්නේ මෙනෙහි කරන්නේ එහෙම වුණොත් එහෙම ඉබේම බලන්නේ අරමුණ බොඳ වෙලා තන්නේම නැතුව නිඳ කරා. එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං ඉක්කිට්ටං. දැන් නිවන් දකින්න ඕනේ. මේ පරිණාමයේදීම සෝවාන් වෙන්න ඕනේ කියලා එකින් වරිකක්. දන්දිසේ මහන්සි වෙන්න හදනකොට ආරමුණක් නැහැ. අර ඉන්න ඉරියව්වක් නැහැ. සම්පූර්ණ මේක මීවැද්දකේ ඔළුව වටේ මීපෙහිපතියක් කරකෙන්නා වගේ සම්පූර්ණ වික්ෂිප්ත වෙලා යන්න පටන්. අවුනට වැඩි වීර්යය යෙදීමේ උද්දච්ච කුක්කුච්චේ. ඒ වගේ මේ අතීතයට අනාගතයට ගියොත් මෙනෙහි කරගෙන ඉන්නකොට අසිරියොත් අනිවාර්යෙන් පශ්චාත්තාපය තමයි. අනාගතයට ගියොත් අනිවාර්යයෙන්ම තිගැස්ම තමයි. ඉතින් මේ මේ අපි යන පාරේ යුගල හයක් යුගල තුනක් වැඩ කරනවා. රාග ద్వේෂ කියන යුගලයයි, නිදිමත ගතියයි, විසන ගතියයි කියන යුගලයයි, අතීත අනාගත කියන යුගලයයි ඔය තුන ඒ කියන්නේ යුගල කාරණා තුනයි යුගල යුගල වශයෙන් ගන්නකොට කාරණා නැත්තම් තනි තනි වශයෙන් ගන්නකොට 6යි. ඔන්න ඔය 6 පිළිබඳව හොඳට සැලකිල්ලෙන් ගමන් කරන්න පටන් අරගත්තොත් අපිට මේ අරමුණ මූල කර්මස්ථාන විතර ආනාපානෙ කියලා. ආනාපානෙ කර කර යනකොට එන සෑම බාධකෙම මේ මලු හයට දාන්න පුළුවන්. මේක රාග මල්ලට. මේක ද්වේෂයට වැටෙනවා. අන්තිම බලන්න මේ හයට දාන්න පුළුවන් වෙච්ච දවසේ ඉතුරු වෙන්නේ ආනාපානෙ විතරයි. මේකට හොඳම නිදර්ශන තමයි මම ඒ දවස්වල මට මතක් වුණේ ඒ ටොබැකෝ කම්පැනි එකේ ෆෝමන් ලගන්න ගිහිල්ලා සහතික මොනවාක්වත් බැලුවේ නැතිලු. nuts and bolts යাদি 6ක් 10ක් විතර කලවම් කරලා එකම ගුලියට දාලා ඒව රෝලක එන්න ඇරියා. එනේන එක අල්ලලා හරියට ඒ සෙන්ටිමීටර් 10 එකට සෙන්ටිමීටර් 10 නට් එක දාන්න ඕන අටේ එකට අටේ දාන්න එන වේගයට අරගෙන තෝරලා තෝරලා දාන්න පුළුවන් නම් වැඩියෙන්ම තෝර නිවැරදිව දාපු එක නම් පරීක්ෂණය සමයි. ඒක ගානකට එනවා එනේන දේවල් දැකපු ගමන් හරියට හඳුනගෙන ඒ පෙට්ටියට දාගන්න. එච්චරයි කරන්නේ. ඒ වගේම තමයි මේ 6යි තියෙන්නේ. පරිබන්ත ධර්ම 6යි. ඒක තමයි නීවරණ වශයෙන් ගොඩනලා තියෙන්නේ. මේ 6 මේකයි මේකයි කියලා අඳුනගත්ත ගමන් ඒ වගේ බල බිඳේ. ඉතින් භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් එහෙම කාමච්ඡන්දයක් තියෙනවාදී කාමච්ඡන්දේ කාමච්ඡන්දෙන් අඳුනාගන්න එක කරන්නේ කියලා උගදිනේ ඒකත් අකුසලයක් කියලා තමයි හිතන්නේ. මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැන ගැනීම නොකට යුත්තක් කියලා ගමන් හුඟ දෙනෙක් හිතන. මම දන්නේ මම මේ කියන එකට නිදිමත බඩිකම නිසා තේරෙන්නේ නැද්ද කියලා. තේරෙනවද? ඈ? භාවනාවේදී කියනවා ඒව මොකුත් නැහැ කාමච්ඡන්ද හිත කාමච්ඡන්ද හිත වශයෙන් අවබෝධ කිරීම තරම් වටිනා දෙයක් ජීවිතේ නැහැ. නිදිමත වෙලා නිදිමත අවබෝධ කරන විතර දෙයක් නැහැ. ඒ නිසා අපිට කාමච්ඡන්දේට සතුටු වෙන්න ඕනේ. මොකද කාමච්ඡන්දය ආයෙත් අඳුනගෙන මේ giver කරන්න හම්බ වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ නොදකින් නොපතන් කියලා භාවනාවට බැස්සනම් කාමච්ඡන්දේ එනකොට තරහ යන්නේ. බුදුජානනාංශය කියනවා නෑ කාමච්ඡන්දේ අස්පනා අපිට තේජි අඳුර ගන්නවා විතර වටිනා දෙයක් ජීවිතේ නෑ. නිසා අපිට කාමච්ඡන්දිකට කැමකට ආසාවක්, රූපයකට, සද්දයකට, ගන්ධයකට, රසයකට ආසාවක් එනකොට එතකොට කාරණා තුනක් සිද්ධ වෙනවා. මූල කර්මස්ථානේ පාවදේ. අරමුණකට එයින් පරිබාහිර අරමුණකට හිත යනවා. කාමච්ඡන්දේ එනවා. තුනකින් අල්ලතයි. අපි භාවනා කරනකොට භාවනා හයෙන් එකක් මේ මම මේ කතා කරන්නේ මූල කර්මස්ථානේ අපි දානවා. ඒක ගිහිල්ලා. ඒනට තව එකට ඒ වෙනුවට හිත අරගෙන. එසකොට අනිවාර්යයෙන්ම කාමච්ඡන්දය ඇවිල්ලා නම් අපන අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ කියන එක අල්ලන්න පුළුවන් නම් කාමච්ඡන්ද එනකොට මේ ආවේ කාමච්ඡන්ද ඒ සමාගිත සද්දකටයි ගියේ රූපයකටයි ගියේ අරමුණට නෙවෙයි. අන්න ඒ තුනේ එකක් අල්ලගත්තා නම් ඒක පුදුම ලැජ්ජාවකටපත් වෙලා ආපහු මූල කර්මස්තන්ට එනවා. පුරුදු කරනවා පුරුදුමට එනවා. ද්වේෂ අරමුණක් ආවනම් මගේ ඒක මූල කර්මස්තන්නේ නැහැ. ඒ වුණ තියෙන මේ මේ ද්වේෂ අරමුණේ නිසා හිත තියෙන ද්වේෂය කියලා දැනගන්න පුළුවන් නම් ආපහු හිත ඒක ඒ න්‍යාය ධර්මයක් එතන තියෙන. කාරණේ දැක්කොත් ඉත තව දුරටත් ද්වේෂ අරමුණ යන්නේ වහාම මූල කර්මස්ථානට. ඒ නිසා මේ අකුසල අකුසල වශයෙන් දැන ගැනීම විතර කුසලතාවයක් ලෝකේ නැහැ. ඉතින් සර්වඥාන්සේගේ දේශනාව ගැඹුරෙන් දේශනා කරනකොට ඔය මේ විශේෂයෙන්ම ඉතිඋත්තක පාළිය සඳහන් කරලා තියෙනවා ද්වේ මේ භික්ඛවේ තථාගතස්ස අරහං සම්බුද්දස්ස ධම්මදේශනා පරියායන පවත්ති. කතමේ ද්වේ පාපං පාපතෝ පස්සත අයං පඨම ධම්මදේශනා පාපං පාපතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡතා අයං ဒုတိ ය ධම්මදේශනා මහණේ සරුවච්චන් වහන්සේගේ ධර්ම දේශනාව ක්‍රම දෙකකට යන්නේ. එකක් තමයි පාපය පාපේ වශයෙන් දකුව. ඒකයි පළවෙනි කොටස. දෙක පාපේ පාපේ වශයෙන් දැක එයින් ගැලවීමට කටයුතු කරනවා. අපි මේ දෙක පටලවාගෙන තියෙනවා. අපි මේ මොකක් හරි දකිනකොට නැති කරන්න උත්සාහ කරනවා. අඳුර ගන්න උත්සාහ කරන්නේ නැහැ. නිවන වලදී ඒ දෙල්ලම බෑ. Taman කරා මොකක් හරි බාධාවක් එනවනම් එහෙමම නතර වෙලා. ඉවසිල්ලෙන් මේ බාධා හොඳට ස්ටඩි කරන්න. මොකද උනේ? දැන් මූල කර්මස්ථානේ නැහැ. දැන් ඒ වෙනකොට මේ අරමුණ ආයි. මේ අරමුණ වලට අභිනත ගතියක්ද තියෙන, අපනත ගතියක්ද තියෙන. මනාප ගතියක්ද අමනාප. අමනාපකම් රාගේ තමයි. අමනාපකම් ද්වේෂය තමයි කියලා ඔය ඒ චිත්‍රයේ තියෙන පැතිකඩ තුන දැකපුවම අපි මේ රාගය ඇතිවීමේ යාන්ත්‍රණය දැක ගන්න. දැකගත්තට පස්සේ අනිත් දවසේ මේක සූර වුණොත් ওই රාගේ අරමුණ එනකොටම අහුවෙනවා. අද වගේ ඝන බහල වෙනකන් ඉන්නේ නැහැ. නියපොත්තෙන් කඩන වෙලාවදී වල්ලන්න පුළුවන් වෙනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා අලිපන්තියක් වල්ලලි කැලේ යනකොට කැලේ කකා යනකොට ඒ අලිපන්තියට අනතුරක්පත් වුණොත් දඩයක් කාර්යයක් දැක්කොත් වුණොත් එහෙම ඉස්සල්ලාම කරන්නේ අලිය නිස්සද්ද වෙන්න. ආ අලි නිස්සද්දතාවය. එතකොට පැටව උන් දුවබැලයි දෙනවනේ. දුවගෙන ගිහලා උන් අතුපතර කැඩුවොත් එන්නේ උන්ට ගහනවා. ලොකෙන් ගහනකො උන් දුවගෙන වැල මැදට එනවා. ඉතින් ඊට පස්සේ මහා එකා කියන්නේ මහාලියා ඇතා ඌ පුළුවන් තරම් හොඩේ උඩට දාලා ඌ චෙක් කරලා බලන හැම පැත්තෙම කොහෙන්ද අනතුරු එන්නේ කියලා එතකන් කිසි කෙනෙක් මේ සද්ද කරන්නත් බැරිලු තීන්දුවක් මොනවාක් ගන්න බැහැ. ඊට පස්සේ මේ මහායතා තීන්දුව කරනවලු අපි මේ සතුර මේ දිහාට ඉන්නේ මේකයි සතුර අපි මෙයාට පහර දෙනවද දුවනවද ඒ ඒ සංඥාව එනකොට අනික කට්ටිය ඔන්න මා ගෙට් සෙට් වෙලා ඉන්නකොට කරන්නේ. දුවනෝ නම් දිව්ව ගැහුවනම් ගැහ. ඒ අතරමැද ඔක්කොම දඟලන්න ගත්තොත් අර මහාදියාට මේක පරික්ෂා කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ යෝගේ අනිත් පැතරේ. මොකක් හරි වෙච්ච ගමන් ඔක්කොමලා රජවරු වෙන්න පටන් ගන්නවා. ඔක්කොමලා තීන්දුව ගන්න පටන් ගන්නවා. කච කචේ පටන් ගත්තාම කිසිම කෙනෙකුට මොනවක් කරන්න බැහැ. ඔය බාහිරේ තියෙනකම තමයි ඇතුලේ තියෙන්නේ. ප්‍රශ්නයක් එනකොට බුදුජානක කියන්නේ ප්‍රශ්නය ප්‍රශ්නේ වශයෙන් දකපන්. නැත්නම් පාපේ පාපේ වශයෙන් දකපන්. අපි කෝපී විසන්නේ නැතිකම නිසා තමයි ප්‍රශ්නේ. දැක්කනම් පාපේ පාපේ වශයෙන් දැක්කනම් පාපම් පාපතෝ පස්සත ඊට පස්සේ වෙන් වෙනවා කියන එක අහන්න එපා කියලා කියනවා. විෂ්ණු මුත්‍රිතුමා ඒකට නිදර්ශනයක් දෙනවා. අපි ගොම්මනක යනකොට උදේ කරනවා නේ හොඳට තියෙනවා ඒක මේ ඒ ඉන්නවා මේ නැත පොළ ගන්නේ ඒකට කියන්නේ පොළොන් තෙලිසා. ඒක එකතු ගුලි වෙච්චාම කොහොම මේ මුදුවලක් විතරයි. මෙච්චර වගේ හිටින්නේ කොස්කොලේ වුණත් යට ඉන්න පුළුවන් උඩ. ඒ හැන්ද ගොම්මනේ ඕනේ ළඟ පාරේ ඉන්නවා. මේ අඩිය කියනකම් දන්නේ නැහැ. නමුත් කිෂ්ණමුද්ද වගේ නෑ වගේ සතහරි විසවරක කාපු ගමන් මුළු ඇඟම ඉදිමෙනවා. මානන්තිකම නෑ නමුත් මේ ඒ වාගේ සමාන විශේෂයි සතෙක් සර්පේ. කිෂ්ණමුද්ද මා කියනවා යම් කිසි කෙනෙක් අන්ධකාරය ඇවිදිනකොට එයා දන්නවා නම් මෙතන මේ රටේ ඒ පොළොන් තෙලිසා ඉන්නවයි කියලා. අඩිය තියන්ද අඩිය පාත් කරනකොට චිත්තක්ෂණයට කලින් දැක්කම දුවන්න ඕනේ වමටද දකුණටද කියලා කියලා දෙන්න ඕනද කියලා. දැක්කනම් එච්චර එහෙනම් දුවනවා. ඒකයි අහන්න දැන මොකද අඩිය තිබ්බනම් උගේ නෑ හිතක් අනුකම්පාව. උගේ ශේෂ්ත්‍රයට ගිය ගමන් ගහනවා ඉලෙක්ට්‍රික් පවර් එකෙන් ගහනවා. ඒ නිසා කිට්ටු කරනකොටම දැක්කොත් මේ මම අඩිය තියනවා දැන් සර්පෙක් කියලා ඉතුරු ආරසාවක් ඇඟේ තියෙන බොඩි බොඩි නොලෙජ් කියලා එකක්. ඇඟේ හැම දුවනවා. ඒක තමයි පාපයක් දැක්කනම් හැබැයි සිහියෙන් බයතවක්වත් මොනවා කරන්නේ පාපයක් දැක්කනම් අනිවාර්යයෙන්ම අපේ යාන්ත්‍රණයක් තියෙනවා පාපෙන් ගැලවෙන්න. අපිට මේ පාපේ විවේකීව බලා ගන්න බැරි නිසා නැත්නම් ඒක හඳුනා ගන්න වෙලා ගන්නේ නැති නිසා අපි මේ තකතිරු වැඩ කරනවා කොරස්පටේවත් අත දා ගන්න බරව දඟලන. නිසා නිවන ධර්ම වලදී තියෙන ඇත්තටම අර සීලෙන් ඇති කරගත්ත හික්මීම තුළ සීලාචාරකම තුළ නීවරණ එනවාමයි. ඒක කවදාකවත් කාටවත් නැහැ කියන්න බෑ. නිවන එනකොට වර්ගීකරණය කරන එකයි දෙන්නේ මේ රාගය, මේ ద్వේෂය, මේ මෝහය, මේ ජීවිත ඒ ටික තෝරගත්තම ඊට පස්සේ ඒ වගේ බලපිටිනවා. නමුත් අපිට අර කියන සමාජ ආකල්පය මන් තුල රාගය තියෙනවා අපි ඒක දැනගන්න උනන්දු වෙනවට වැඩිය හංගන්න උත්සාහ කරනවා. ඒ තාක්කල් රාගේ පැන පැන ගන්නවා. ද්වේෂයක් ආවම අපි ඒ ද්වේෂය ආවයි කියලා කියන්න ලැජ්ජයි දැනගන්න ලැජ්ජයි. ඒ තාක්කල් ද්වේෂය අපිට පැන පැන ගන්නවා. ද්වේෂය ද්වේෂ වශයෙන් දැක්කනම් ඒ නිසා සතිපට්ඨාන භාවනාවේ අන්තිමටම ධම්මානුපස්සනාවේදී ඒ සම්සෙන් දීර්ඝ වචනේ සඳහන් කරනවා. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානා. තමන්ගේ චිත්තසංතානයේ මේ වෙලාවේ කාමච්ඡන්දේ තියෙනවනම් මාතුල දැන් කාමච්ඡන්දේ ඇත්තේ යයි දැනගන්න. ඒක පාපයක් නෙවෙයි. ඒක තමයි අපි මේ කායනපසන වේදනපසන චිත්තනපසන වලින් ගිහිල්ලා අන්තිමටම පාවිච්චි කරන වෙලාව ඇස්පනා පිට දිදුලන කාමේ තියෙද්දි මාතුල දැන් කාමයේ තියෙන බව දැනගන්න. ද්වේෂයේ තියෙන බව දැනගන්න. නිදිමත තියෙන බව දැනගන්න. හිත ඇවිසිලා තියෙන බව දැනගන්නවා. සැකේ තියෙන බව දැනගන්න. ඉතින් මේ වගේ තියෙන අර පහතර ගතිය. නැත්තම් නීවරණ ගතිය දස්සනා පහකප්ප. දැකීමෙන්ම පහ කරන්න පුළුවන්. නමුත් අර ක්‍රමයේ තියෙන සීලෙන් ඇවිල්ලා සමාධියක් ඇති කරගෙන සමාධියේ තියෙද්දිත් කඩාගෙන වදින්න ඕන. වදිනකොට තරහ නොවි මේ කාමයේ මේ මුලය මේ මැදේ මේ අගය කියලා අල්ලගන්න. මේ ද්වේෂයේ මුලය මැදේ අගය කියලා දැනගන්නකොට ඒක පාලනය කිරීමේ ශක්තියක් ආවට පස්සේ තමයි මේ පුද්ගලයාට මේ නීවරණ ධර්ම පිළිබඳව නීවරණ වලට වාල් වෙන්නේ නැතුව නීවරණ තමන්ගේ වාල් භාවයට පත් කරගන්න පුළුවන්. දාස භාවයට පත් කරගන්න පුළුවන්. ඒ නීවරණ නැවිත් ඉන්නේ නැහැ. එන්නමමයි. මොකද එනකොට හරියට ඒක මේ මුල මේ මැද මේ අග කියලා අල්ලගන්න පුළුවන් වෙනකොට ඒව නිකන් යක්කුගෙන් බැඳගෙන වැඩ ගන්නවා වගේ වැඩ ගන්න පුළුවන්. ඉස්සලා තියෙන්නේ අපි වහල් වෙලා දාස වෙලා අපිට තරම් නොවන තරම් අපි පහත් නිහිතත්ව වලටපත් වෙන්නේ. දැන් නිවන හරියට අඳුනගත්තොත් මුලමදාග ඒව සම්පූර්ණ ඇත්තටම නිවන අඳුනගත්තා නම් ඕනේ සමිතියක් ඕනේ ආයතනයක් ඕනේ ඉස්කෝලයක් ඕනේ පන්තියක් ඕනේ ඉස්පිරිතාලයක් කන්ට්‍රෝල් කරන්න. තේරෙනවා මෙන්න මෙතනයි වැඩේ යන්නේ කියලා. කවදාකවත් පුද්ගලයෝ දකින්නේ නැහැ. එතකොට මේ ධර්ම දකින්න. මේ මේ නීවරණ ධර්ම වැඩ කරන්නේ. ආයෙකට මේකයි බේත ඇන්ටිඩෝට් එක හරියම ඉෆෙක්ටිව්. පුද්ගලයා නැතුව නීවරණ දැක්කා. Taman තුල හෝ බාහිරේ. නමුත් අපිට වෙලා තියෙන අපි මේක ආත්ම සංඥාවෙන් ගන්න. අර මනුස්සයාට රාගේ තියෙනයි කියලා පේන. නැත්නම් මට අරය නිසා රාගේ මතුණයි කියලා පේනවා මිසක් මේ රාගය රාගයේ වශයෙන් දැක ගන්න තරම් අපිට අර ප්‍රපංචංගේ වෙන් කරගෙන අමාරුයි. දැකපු දවසේ රාගේ තිබ්බද? කවදාකවත් රාගෙට ඉන්න බෑ. රාගේ කොටු වෙච්ච ගම. මේකේ අර ගුණ පන්දිසංශ කියන්නේ කොටු කරන්න ඕනේ නෑ. අපි කිව්වොත් මේ මේ ගෙවල් මැන්ඩියක හොරෙක් ඉන්නවයි කියලා කවුරුත් නැති වෙලා හොරකම් කරන. ඒ කවුරු හරි කියලා පොලිසියට දැම්මොත් එන්ට්‍රියක්. පොලිසිය ඥානවන්තව ඔත්තු සේවයක් කියනවා. සිවිල් ඇඳගෙන ඉඳලා අවේලාවේ කවුද හැසිරෙන්නේ කියලා. දැක ගන්න පුළුවන් වුණොත් කවුරු හරි මේ අවේලාවේ යනවෙනවයි කියලා එයාට හරියටම එයාව එහෙම කළා මේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ බව දැනගත්තා නම් ඒ හොරායේ පලාට ඉන්නේ නැහැ. දෙක තමයි බලගත්තේ නැති උනත් පොලිසියට දාලා අල්ලන්න පුළුවන් ඊට පස්සේ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ යුනිෆෝම් එක ගහලා ගිහලා අල්ලන්න යන්න එපා. ඒකට වැඩි මෙහි කහුවෙන්නේ නැහැ. දැක්කට හොරෙක් කියලා ලේබල් දෙක දාන්න එපා. නැවත පරීක්ෂා කරන්න. නැවත පරීක්ෂා අන්තිමට හොරාගේ විස්තර දැනගත්ත පස්සේ රහස්සොත්තු සේවයට කරන්න පුළුවන් එකයි පොලිසියට ගිහිල්ලා ඉන්ටර්වයුව දාතකේ අහවල් පුද්ගලයා අල්ලන්න මට සිවිල් නීති නැහැ මට පුළුවන් ඉන්නේ සාක්ෂියක් වෙන්න පුළුවන් කියලා. ඒක පොලිසියෙන් ගිහිල්ලා අල්ලගත්තට පස්සේ ඉදිරිපත් කරනවා ගෙහිනියත් ඉදිරිපත් කරනවා ඔත්තුකාරයත් ඉදිරිපත් කරනවා අර මනුස්සයාට උත්තර නැති වෙනවා. ඒකත් ඉස්සෙල්ලා ඕනේ හොරෙක් තමන් ස්පොට් වෙලා ඉන්න බව දන්නවා නේද? අන්න වගේ මේ රාගයට නටන්න අතින්. අපි නිදාගත්ත වෙලාවේ ගොල ගොල කඩ. අපි ගිය වෙලාවේ ගිය හොරකම් කරනවා. කලබල වෙන්න එපා. වැඩේ යද්දිම අල්ලන්න ඕනේ නම් රාගය දැක්කට රාගය මේ අඳුනගන්නේ. රාගයයි මේ අල්ලන්න හදන දුවට බලන්න හිටියාම දැක්කොත් එයාට ඉන්න බෑ. පාපේට කවදාකවත් ඉන්න බෑ පාපේ දැනගත්ත. හැබැයි අල්ලපු ගෙදර මිනිහා දැකලා බෑ තමන්ම දකින්න. එන්නේ ඉස්සෙල්ලා දැකලත් බෑ මේ අස්පනා පිට දකින්න. මම දැන් මෙතන වශයෙන් රාගය දැක්කනම් මේ ආනාපාන දැක්කට වැඩි සතුටක් තියෙනවා ඇත්තටම අකුසල් දැකපු දවසේ. ඒ තුලින් ආනාපාන තුලින් තමයි අපි එතෙන්ට යන්නේ. නමුත් මම දන්න දෙයක් තමයි ගොඩනෙක් පිළිගන්නේ ආනාපාන දකින්න එක තමයි ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ. රාගය මත ඉස්සලා දැක්කම චෝදනා කරනවා මේ කමතහන කැඩුනා, භාවනා කරගන්න බැරිුණා, අහවලා කැස්සා, අහවලා දොරක් ඇරියා මොනවා හරි කියලා චරිචුරු චරිචුරු කරා. දේවන්සට ස්තුතිවන්ත වේවි. ආනාපානට වැඩි වටින ආනාපාන කරින්දදී සද්දයක් ඇවිල්ලා සද්දේ තුලින් ද්වේෂය දැනගන්න පුළුවන්. නිසා වේබසයිඩෝ කියනකොටම හැමදාම කියන්නේ මේ පොඩි සද්දයක් ඇවිල්ලා වුණත් ඒකට චෝදනා කරනවා නම් ඒ කැස්සට කැරෙන જાති සමාධියක් තියෙන්නේ ඒක දැනගන්න ඕනේ. කැස්සට කිවිතර කැරෙන සමාධිය ඕක ඒ මනුස්සයා තමයි අපේ සමාධියේ දුර්ලභ බව පෙන්ලා දුන්නේ කියලා ස්තුතිවන්ත වෙයි කියලා. හැබැයි මිනිහට ළඟට ගිහිල්ලා ස්තුති කරන තරම් මොඩ වෙන්න එපා කියලා. ඒක ඒක මනුස්සයා උත්තරයි. අපි හිතාගෙන තියෙනවා මොඩකමට හරි කරපු දෙයින් අපිට තේරෙනවානේ මං හිතිය පිටක වෙලා. අනිත් වගේ මේ දේවල් වල සම්පූර්ණ වෙෂේ මාරු වෙනවා. සතිය විපස්සනාව භාවනාසුරේ බලන හැම පාපයක්ම මේ සුද්ධ ධර්ම වලට වැඩි ගැඹුරු බණක් උකා. හැබැයි ඒකට යන්න බෑ සුද්ධ ධර්ම තුලින් ඇති කරගන්න ලද්ද සත්‍ය සමාධිය නැති. ඉතින් ඉස්සෙල්ලා අපි සුද්ධ ධර්ම තුලින් ආනාපාන තුලින් සක්මන තුලින් සත්‍ය සමාධිය ඇති කරගෙන ඊට පස්සේ ඉතින් සබ්බ කියන දඟ වලට නැත්නම් කද්ද තිබුණත් කමන්නේ කියලා ටික ටික ටික ටික ටික වැඩෙනකොට තමයි කියන්න පුළුවන් මේ සත්‍ය සමාධිය දියුණු වෙනවා ටික. ඒක නිසා සර්වචනාංශ මේ නීවරණ ටිකමයි කෙලස් පොකුර කියලා කියන්නේ ඒක මේ බාලාසකන්තිය නෙවෙයි. ද උසස් පෙළ පාඩමක් වගේ. බාලාසකන්තිය හැබැයි දන්නේ නැතුව තෙන්ට යනවා. බාලාසකන්තිය මොකද සීල. සීලෙන් තමයි වීතිකම කෙලෙස් අපිනේ දමන්නේ. එයින් පස්සේ තමයි සමත භාවනාව. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි මෙවුවා කෙරේ කොච්චර තණ්හාමාන දිට්ඨි වලින් පැතිලා ඉන්නවද නැත්නම් මේ නීවරණ සමාවෙන්න මේ ප්‍රපංච ධර්ම වැඩ කරන හැටි තේරෙන්නේ ඔය නීවරණ වලට වර්ණ ගන්න හැටි දැක්කට පස්සේ තමයි. මේ මම හිතනවා ඒ ටික ඇති වෙයි කියලා මේ ප්‍රශ්නේ සම්බන්ධ. ආනස ඒක අනිත්තර ඇන්ටිකෝඩ්ස් ටිකක් පොඩක් මිත්‍යාවට ඇන්ටිකෝඩ්ස් ටිකක් පොඩක් නේද ආන්න ගන්න ප්‍රශ්නයක් විදියට කාමච්ඡන්දයයි ද්වේෂය ගැන කිව්ව අනිත් තුනටත් එන ඇන්ටිකෝඩ්ස් ටික වගේ දැන් හදාගන්න තියෙන්නේ ඒ කියන්නේ කෝසජ්ජයට නිදිමතට කුසීතකම අපි කුසීතකමයි උද්දච්ච කුච්චය දෙකක් තියෙන්නේ ඒක අර පරිපන්ත ධර්ම පැත්තෙන් මම විස්තර කරා. ඒක වෙනවා ගොඩක් වෙලාවට ප්‍රශ්න අපිට ස්තුති කියලා මේ පැත්තට ගෙනියන කතාව ඒකත් ලේසි. ආනාපාන කරගෙන යන කට්ටියට මෙතන ඉන්න කට්ටිය උගව දෙනෙක් දන්න දෙයක්. ආනාපාන එන්න එන්න සියුම් වෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න පටන් අරගත්තට පස්සේ අපිට තේරෙනවා දැන් ඉතින් කී කරුවිනේ මෙයා. භාවනා නොකරත් බැලුවේ නැතත් දැන් හරි කියලා ඉතින් මේ ඇඳ තේත් වෙලා පොඩි නැප් එකක් ආවට කමක් නැහැ. දැන් භාවනා යයි කියලා හිතන වෙලාවක් එනවා. මේකද හොඳම කතාව තමයි වන්නුපත ජාතිකයේ තියෙන්නේ. ඒ වන්නුපත ජාතිකයේ කාන්තාරය මැදී යනකොට සරුවචනාහි තමයි පළවෙනි ගැල් සාත්තු නායකයා. ඉතින් යා ගැල අරගෙන රෑනේ ගමන් යනනේ. දවල් වලදී ගැල එකතන රස කරගෙන යන අවුව හැරවැරි නිසා. ඉතින් යනකොට මේ පිටිපස්සේ ගැලේ අනේ එකන ගුණා අරගෙන ගැල පිටිපස්සේ තමයි යන්නේ. ඊගාව එකන එහෙම යන්නේ. අන්තිමට යනකොට මල් මුල් ගැල් සාත්තු නායකයාට නිින්දයක්. නිින්ද කියලා ගුණා හසුරුවන්නේ නැතුව යනවා. එසකොට ගෑල් සාතු නායක වෙන්නේ පළවෙනි ගුණා. ඌ ආපහු ඇරලා හිටපු තැනට එනවා. පිටිපස්සෙන් යන ගුණා හිතා ගන්නවා ඉස්සරහින් සාතු නායකයනේ. ඔක්කොම ලන්තර බණ්ඩ මුළු රෑම කරලා තියෙන්නේ ආපහු හිටපු තැනට ඇවිල්ලා. උදු පොඩ්ඩක් ඉන්න කියලා. මහයි කාට නිඳ කියලා. ඕක තමයි වෙන්නේ ආනාපානය කරගෙන යනකොට ආනාපාන වේ ට්‍රැප් එක හැමතැනම තියෙනවා. ආනාපාන තුනී වේගන එනකොට අර මෙනෙහි කරන ගතිය උනන්දුව එන්නේ එන්නේ එන්නේ ටිකක් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ හිත නිකම්ම කුසීත භාවයට පත්වලා වැටෙනවා. ඊට පස්සේ ගැස්සිලා පාරට නැගිටින වෙලාවක් එනවා. නැගිටලා බලනට ආනාපානෙට යන්නත් ඉතිරිසුනවා නොයන්නත් ඉතිරිසුනවා. ආයසරයක් අරිකසට ආනාපාන තිබ්බොත් කාලයේ පොඩි පමාවක් වෙනවා. නමුත් ආපහු යන්න පුළුවන්. ආ මේ වෙලාවේදී මේ කුසීතකම අඳුරගන්න නම් කල්ලාතෝ ලෑස්තිලා යන්නේක විතරයි එකම උත්තරය කියලා අපේ ඥානකම සංස මතක් වෙනවා. අපි ආනාපාන කරනකොට තුනී වෙනවා, තුනී වෙනකොට වැටෙනවා, ඔක දහස් වරක් වෙනවා. ගොඩේ ඉන්නම බෑ. මොකද හැමදාම එතනින් ලෙසල වැටෙනවා. එකයි උත්තරේ තියෙන්නේ අනිත් දවසේ ලෑස්ති වෙලා යන්නේ කියලා කියනවා. ආනාපානිය හරියනම් එන්නේ සියුම් මට්ටමට එනවා. සියුම් මට්ටමට එනකොටයි නින්දට යන්නේ කියලා වෙනකට වඩා අවදියකින් වෙනකට වඩා මෙනෙහි කරමින් වෙනකට වඩා උත්සන්නව හිත නඩත්තුප්ප ඔන්න මට්ටම පෙන්නට පස්සේ ආනාපාන ඊටත් වඩා සියුම් තරඟට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හිතේ තියෙන මේ කුසීත ධර්ම වැඩෙන හැටි පිළිබඳව බලාපොරොත්තු වෙන්න. මේ භානපණි හරියන වෙලාවකයි මේ වැරදිල්ල වර්ධනය. නිසා හරියන ලකුණු පහළ වෙනකොට වෙනදට වැඩිය අවදියෙන් සමීපව මෙනෙහි කරමින් ගියොත් ඒ ඒ ඒ සීරු මාරුවෙන් එහා පැත්තට යා ගන්න පුළුවන්. නොවුනොත් නින්දට වැටෙනවා. එහෙම නො එහෙම නැත්තම් දැන් මට ආනාපානෙ බලන්නේ කිව්වොත් දැන් ආනාපානෙ පේන්න දැන් මම මොකද කරන්නේ අපි දැන් භාවනා කරනවා අපිට ගුරුවරයෙකුත් නැහැ කමඨාන් සුද්ධ කරන කෙනෙකුත් නැහැ මම හැමදාම මෙතන තමයි ඉන්නේ කියලා ඉතින් ඇතුලේ සැකේට තොරතුරු එන්න පටන් ගන්නවා. එතකොට කිසිසේත්ම නැවත ආනාපානෙ හිත යන්නේ අර සැකදිගේ අපි හරිම නිකන් කිසිම ගොඩේන ක්‍රමයක් නෑ අපට. ගුරුවරයෙක් නෑ මේක අහගන්නේ කොහොමද කියලා අර දැඩි කල්පනාවම ගිහිල්ලා හැමදාම උත්තච්ච පැත්තට යනවා. මේ දෙක අන්ත දෙක නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ උත්තච්චයට වැටෙන්න දෙන්නේ නැතුව, නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව කඹේ ගෙනියනවා වගේ මේ ආනාපානේ වැඩි විය පත්තන වෙලාවක්. මෝරණ වෙලාවක් මෙන්න මේකෙදී ආනාපානෙ අත නෑර ගෙනියන්න ඕනෑ කියලා ලෑස්ති වෙලා ගියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ දෙකම සුබ ලකුණු දෙකක් නැත්නම් අතහැරිය යුතු පැති දෙක විඳන අවබෝධයක් මේ ඉන්නේ. මේ දෙක ගන්න නැතුව හැපතර ගියාට මුළු සිද්ධිය Tamanට පාලනය කරගන්න බැහැ. නේද? දැක දැක දැන දැන ගියොත් නම් අනිත් දවසේ හොඳටම දන්නවා ඒ විතරක් නෙමෙයි රාත්‍රී කියලා දෙන්නවා පුළුවන්. ඒ නිසා කුසීත භාවයක් භාවනාදී ලැබෙනවා ඉසි කරන්න එපා. අවිෂණ ගතියක් ලැබෙනවා විසි කරන්න එපා. මේ දෙකම දැකලා මැදින් ගිය දවස තමයි හරිය. ඒ නිසා මේවා ඒකාන්ත නාස්තික ධර්ම නෙවෙයි. හොඳට දැනගන්න ඕනේ ඒ මැදින් ගෙනෙන එක කියන මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි අපිට ඉගෙන ගැනීම සඳහා අශීරුම පාඩම. අශීරුම පාඩමට යන දිසල තමයි මේ කුසීතකමයි නිදිමතයි කියන දෙක මගදී හම්බ වෙන්නේ. ඒ දෙන්නම හරියට දෙවියතු තැන්වල තියාගත්ත මැදම අවශ්‍ය කියන්නේ. ඒ වගේම අතීතයට ගියොත් හිත පශ්චාත්තාප වෙනවා. අනාගතයට ගියොත් තිගැස්ම ඇති කරනවා. මම මෙච්චර කල් දරුණා මේ සැරේ නම් කවදාකවත් අරදින්න කරන්නම් වැඩේ දෙන්නම් වැඩේ කියන තමයි ලෑස්ති. ඒකේ ඒක ආර්යනාංශලාගේ හෝ සිල් නැති කෙනාගේ හෝ ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ. මේ න්‍යාය ධර්ම. අතීතන දහනං චිත්තං වික්ඛෝපානුපද්දං අතීතයට ගියොත් වික්ෂෝපයමයි. කවදාකවත් වෙන දෙයක් නැහැ. අනාගතයට ගියොත් විකම්පිතමයි කම්පණයම තමයි. මේ දෙක මැදයි තියෙන්නේ මධ්‍ය ප්‍රතිපදාව. ඒ නිසා ඒ ආනාපාන භාවනා කරන එක නිදර්ශන ගත්තොත් මම ඊයේත් මෙතෙන් ගහකට නිින්දට වැටුණා. දැන් අදත් වැටේ කිව්වට පස්සේ අතීත අනුගමනය කිරීම මහ වික්ෂෝපයක් වෙන්න පටන් ගන්නවා හැමදාම මම දැකලා තියෙනවා අවුරුදු 16 17 විතර එකම තැන ඔතන වැටි වැටි ඉන්න පිටිස්. කියන්න දන්නෙත් නෑ ප්‍රශ්න විස්තර කරන්න දන්නෙත් නෑ උත්තරෙත් නෑ ඉතින් එතන වික්ෂෝප විතරයි ඉස් වෙන්නේ මොනවාගේ මට කැප නැහැ මම බහුවේ නැහැ මට පින් නැහැ කියලා කනගාටු වෙනවා. එහෙම නැත්නම් ඉච්ඡ විකම්පිත භාවයට යනවා. ওই දෙක මැදින් යනකොට තමයි ඒ සැකකිරීම ඉස්සල්ලා එකට ආවේ මේකේ තියෙන ගැවිසිච්ච හිත උද්දච්ච නැතුව මැදින් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඇත්තට මේ හැම වැරද්දක්ම හරියට වැරද්ද වැරද්ද වශයෙන් දැක්ලා ගුරුවරට කියා ගන්න පුළුවන්. කමඨං සුද්ධ කරන වෙලාව. බොහෝම ලේසි උත්තරයක් තියෙනවා. නමුත් උගදෙනෙක් මේක ගැඹුරු භාවනාවක් විදිහට විශ්වාස කරනවා. මොකද මේ කියන්නේ මේ වැරදිලා කියන්නේ. එන තමයි ගොඩ ගන්න බැරි තරම් අසාධ්‍ය රෝගයක ඉන්නවයි කියලා හිතන. දැන් අනිවාර්යයෙන් මේවා පේන්නේ භාවනාවේ සෑහෙන දුරට මාරුවක් කරගෙන යන කෙනාට තමයි. නමුත් මේක මේ ව්‍යාකරණේ නැත්තම් මේක මේ උච්චාරණය එහෙම නැත්තම් මේක හරියට වචනෙට නැගීමේ හරි දුර්ලභකමක් අපි තියෙනවා. මොකද අපි මේ පින් කරනවා කියන වචනෙට පැකිලා ඉන්නේ. අපි මේකදී කරන්නේ ජීන් කරන එක නෙවෙයි පව නොකර සිටීම. පව නොකර ඉන්නම් පව අඳුන ගන්නවා. අපි තනින්න පව අඳුන ගැනීම පවක් කියලා. ඉතින් අමාරුයි. අනිත් තරල තියාගන්න එක හරි අමාරුයි. ඒකයි මේ සාකච්ඡාවේදී කියන්නේ. නමුත් eh, මොකද්ද ඇතුලෙන් අපි ළඟ දෙල්ලක්කාරකමකුත් තියෙන මේ කවදා ඉගෙන ගන්න ඕන කියන්නේ. නමුත් තිබ්බ ගමන් අනිත් පැත්ත කන පිටම තමයි යන්නේ හැම වෙලාවෙම බුද්ධවන්තයෙක් වෙන්න උත්සාහ කරනවා. එතකන් නම් කවදාකවත් බෑ. අසුචි වලක ඉන්න අසුචි පණුවේ කියලා හිතාගන්න. හති කොන ගෑවිලා තියෙනෙත් ඒකමයි. කවුරු හරි හිතනවා නම් මේක මේ මම සුද්ධයි මම සුද්ධයි කියලා එහෙදි වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න හති කොන කුම වෙලා තියෙන්නේ. ඒක ගැන කනගාටු වෙන්න එපා. උත්කල් හිතියෙත් ඒකමයි. ඒ වැරද්ද ප්‍රමාණ කිරීමයි තාම වැදගත්. ඉතින් ඒක ඇත්තටම හුඟක්ම කලාතුරකින් කල්යාණ මිත්‍යාතින් වෙනවා. කල්යාණ මිත්‍රට කමක් කියන්න පුළුවන් වෙන්නේ අනික් කෙනා සම්පූර්ණ පැවරුමක් කරොත් විතරයි. අනේ මගේ වැරද්දක් තියෙනවා අනුකම්පා කරලා. සමාවෙලා කියන්නේ. එහෙම කිව්වට සමහරව හිතේ කොංකම කියන කිව්වොත් ඒ කල්යන මිත්‍ර ගන්නවා මේ කාර්යත්‍රි කිව්වට කෙරෙන්නේ නැහැ කිය. කලාතුරකින් වෙලාවක් හම් වෙනවා කල්යන මිත්‍රට හරියටම පෙන්ලා දෙන්න පුළුවන්. ඒකට කල්යන මිත්‍ර කණ්ණාඩියක් වගේ වෙනවා. ඒක ප්‍රතිස්ථාපනය ඒක වෙනුවට ගන්න දෙන එකම දේ තමයි සතිය. සතිය පෙන්ලා දෙන්න. නමුත් අපි හිතනවා මේ පව් කිය. අපි හිතනක වැරද්දක් කියලා. එතකොට යොන්සමන්ස් කාට යන්නේ ආයොන්සමන්ස් කාට වැටිච්චාම ආයෙ එකතන කට්ටක්. ඒකයි මේ සාකච්ඡාවල දෙන වටිනාකම අපිට පුළුවන් වෙනවා විප්ලවීය විදිහට හිතන්න මේක දිහා වෙන මොනවාක්වත් නිසා නෙමෙයි. ලාභ සත්කාර වලට හරි කාට හරි උගන්වන්න හරිවත් වෙන මොනවාක්වත් නෙමෙයි. ඒව නැත්තම් මේ සංසාරේ ගැලවීමක් නැහැ. අපි ඉන්න රට එකේමයි පුරුදු විදිහට මම සුද්ධයි කියන හැඟීමෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් කරන්න බෑ. ඒකෙන් අපි මේ නිিন্দা කරගන්න හදනව නෙවෙයි. අපි බාර ගන්නවා මේ කෙලෙස් සහිත ලෝකේ ඉන්න තාක්කල් අපිට අපේ අධිකාරී ශක්තියක් නැහැ. හැබැයි මේ සතිය තියෙන තාක්කල්, කල්යාණ මිත්‍යා ඉන්න තාක්කල් අපිට අඩු ගානේ මේ වැරද්ද ප්‍රමාණය දැනගන්න පුළුවන් වෙනවයි කියලා ඒකේ ගෞරවය ආපු දවසේ පුදුම නිහතමානීත්වයක්, නිර්හංකාරකම බිම අද පටන් ගත්ත කෙනෙක් වගේ ලදරු හිතක් ඇති වෙනවා. ඇත්තට ඒකම නිවනක්. ඒ නිවන් දකින්න ඕනේ නැහැ. ඒ මන්ත්‍රණපත් වෙච්ච ගමන් හරිය සාන්තියක් දැනෙනවා. අනේ මම අසරණ නැහැ. මම අනාථ නැහැ. මේ දැන් අද අස්පනාවිට බේරන්න කවුරුත් නැති වුණාට මම ඉන්නේ කල්යාණ මිත්‍රයන් අතර මම මේ සතියේ කවදා හරි සතිය මට පෙන්වයි කියලා එන්න පටන් අරගත්තට පස්සේ මම පුදුම මේ මගේ වචනේ මම කියනවා නම් කියන්නේ සරත්පුර ජේතවනාරාමේ සරුවචනාංශිකේ ඉන්නා වගේ තේරෙනවා. ඒ තරමටම නිහතමානී වෙනවා. මේ තරම මේ ඉතින් බය අඩුකමක් නෙමෙයි. අපි කාටවත් යටත් වෙනා නෙමෙයි. ත්‍රිවිධරත් වෙන්නේ. බුදුදම්ම සංඝ කියන එකටයි යටත් වෙන්නේ. ඒ ඒ සත්‍ය වැඩෙන කතාව බුද්ධම විදිහට ඒක වෙනවා. හරීම නිහතමානී වෙන්න පටන් අර ගන්නවා. හැබැයි ඒක තියෙනවද නැද්ද කියලා බලන්න නම් පුළුවන් වෙන්නේ කවුරු හරි අසාධාරණ විදිහට ගන්න. ඒකත් නොමිලේ හම්බ වෙනවා. ඒක කිසිම හේතුමක් කරන්න ඕනේ උද්දුම විදිහට මේ පරිසරය චෙක් වෙනවා අපි. අපිට කොච්චර වුණත් අසාධාරණ චෝදනා මේ අනම්මනම් එනවා. ඒකකොට තමයි සතිය තියෙනවා කියලා බලාගන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට ලාල් මාත්‍යාන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. ලියලා තියෙන ප්‍රශ්න වලට. ඒ කොළ කැලි ටිකුත් තියන්න. ආනාපාන සති දරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන අවස්ථාවේදී ධාතු මනසිකාරයට සතිය යොමු වූ අවස්ථාවක සතිය ශරීරයේ ඇතිවන සෙලවීම, වැగిරෙන ගති, තද ගති, උණුසුම, සිසිල සිසිලට යොමු කළ යුතුයද? නැතිනම් සතිය හුස්ම රැල්ල නැතිවන තැනම රඳවා ගත යුතුයද? ශරීරයේ වෙන ශරීරයේ වෙන වෙනස්කම් වලට හිත යොමු කරන්නේ නැතිනම් ධාතු ලක්ෂණ දැනගන්න අපහසුයි. ධාතු මනසිකාර අවස්ථාවේදී සතිය කෙසේ පැවති පැවති යුතුද? මේකේ මුල් කොටස නම් ගැලීම් උත්තරේ තියෙන ඔව් කියන ආස්තික උත්තරයක් ඉල්ලන්න දෙන්න වෙලා තියෙන ඒ කියන්නේ ආනපානෙන් පවත්න්නේ කියලා. නමුත් ප්‍රශ්නේ ගැඹුරක් තියෙනවා. ඒ මොකද හේතුව මේ ධාතු මනසිකාරට හැරෙන තැන හරිම සංදිස්ථානයක්. මේ මාන තුන හතරකින් කැඩිලක් සිද්ධ වෙනවා. එකක් තමයි මේ ආස්වාසය මේකයි ප්‍රස්වාසය මේකයි කියලා දෙක වෙන් කරන්න බැරි මාන්නේ කඩලා. ආස්වාස ප්‍රස්වාසය එක වගේ. ඒකම සම වෙනවා ඒ එක. දෙක ආස්වාස ප්‍රස්වාස කියන්නේ රූප ධර්ම මෙනෙහි කරනවා කියලා කියන්නේ නාම ධර්ම. ওই දෙක අතර නාම රූප දෙක අතර වෙනස නැතුව. දෙක සමානයි. අනිත් එක ආනාපානය කියලා නිමිත්ත අල්ලගෙන ඉන්නවානේ. ඒ නිමිත්ත කියලා කියන්නේ ශරීරයේ කායින්ද්‍රියේ කාය ප්‍රසාද එක තැනක් අපි වැඩියෙන්ම හැපෙන තැනනේ. අන්න ඒකේ තියෙන සීමාව කඩලා යනවා. මල්ල ලිහිලා යනවා. ඒ නිසා මේ සංක්‍රාන්ති අවස්ථාවේදී මේ යෝගාවචරයට මේකට ඕ නැහැ දෙන උත්තරයක් කියන්න බෑ. මේ ඔක්කොම මාරු වෙන නිසා හරි කියනවනම් මේ කරකොලතරිය වගේ තැනකට වැටේ. ඉතින් ඒක නිසා ධාතු මනසිකාරයට යනකොට අර ආස්වාද ප්‍රසවාසී කියන දෙකේ වෙනස නැති වෙන්නේ යම්සේද හැපෙන තැනත් ඒහා සමානව නැති වෙලා යන්නේ යම්සේද එතකොට යෝගාචර මේ අධ්‍යත්ත බහිද්දා කියලා වෙනස අල්ලන්න බැරි වෙනවා මේ මේකයි අතුල මේකයි පිට කියන වෙනස අල්ලන්න බැරි ළඟ දුර කියන වෙනස නැති වෙලා ප්‍රියමනාප අප්‍රියමනාප කියන වෙනස නැති වෙලා ස්ත්‍රී පුරුෂ ගති මොනවාක්වත් නැති වෙලා නිකන් ඔක්කොම කලවම් වෙලා යනවා මම කියනවා නම් මේ ගඟක් මුහුද ඇතුළට ගියාට පස්සේ ගඟත් එකයි මුහුදත් එක වුණා වගේ අන්න එතෙන්දී කොහොමද මේ භාවනාවේ එල්ලේ පවත්තන්නේ? කොහොමද මේ භාවනාවේ එකලස තේමාව පවත්තන්නේ කියන ප්‍රශ්නේ උතන තියෙන්නේ මූලිකව. එතෙන්දී අපිට සාරලව කියන්න තියෙන්නේ සතිය සමාධිය තියෙනවා නම් ඔතෙන්දී ඕව ගැන වැඩි කල්පනා කරන්න යන්න එපා. ඕක සතියෙන් කරලා දෙයි. මෙතනින් ඉසිලා යනවනම් මෙතනම හිත හිටින්න නැතුව මුළු ඇඟ පුරාම කූඹි දුවනවා වගේ, වැක්කට තුනනවා වගේ, හීඩි අරිනවා වගේ විශාල ලකුණු පහර වෙනවා. නැත්නම් මුළු ඇඟම නිකන් මේ අහනකට කුලම් වදිනකොට වගේ හෙලවිලි පැකිලි තේරෙනවා. මෙතනත් ඕනනම් ඉන්න පුළුවන්. නමුත් විසිරීම සිද්ධ වෙන. ඒ කියන්නේ අර සීමාව කඩලා මෙතන කියලා අල්ලගත්ත ආනාපාන නිමිත්ත කියලා ගත්ත ඒ ටික නෙවෙයි මුළු එක පුරාටම තේරෙන්න පටන් අරගන්න. ඒක යනවනම් කයට නැතර කරන්නත් එපා. නොයනවනම් හොයන්න යන්නත් එපා. තමන් මතක තියාගන්න මෙතෙන් දෙනකන් ආපු සතිය නොකඩව යනවනම් එච්චරයි. ඒ ගෙනාවු සමාධිය කැඩෙන්නේ නැත්නම් එච්චරයි. මොකද අද කැඩෙන්න පුළුවන් හිතන කැඩී තියෙනවා. ඒ වෙලාවේදී ඒ ස්වභාව ධර්මයට ධර්මතාවයට ඉඳ දීලා පුළුවන් තරම් ඇඟිලි ගැහිම අඩු කරන එකයි කරන්නේ. පුළුවන් තරම් මේක සංස්කරණය කිරීම අඩු කරලා ගෙනාවු සත්‍ය සමාධිය දිගට යන්න ගන්න එකයි තියෙන්නේ. මගේ භාෂාවෙන් කියනවා වැලෑන හැටියට මැස්ස ගන්නයි කියන්නේ. අද ගහලා කියන්න බෑ. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා. ඒ පේන දෙයට විවෘතව බලන්න. පේන දෙයට සමීපව බලන්න. අවදියෙන් බලන්න. සති සමාධි කැඩෙන්න යන්න දෙන්න එපා. ඔතෙන්දී මේ කොනහන අදහසකින් කාටවත් කියන නෙවෙයි. සමහර වෙලාවට අනිත්‍ය දුක්ඛ අනත්තම් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් වෙන මොන හරි ධර්ම දාන්න මොන දේ දැම්මත් ඇහැට කුණක් වටනවා වගේ හිතනවා වෙලාව. ඇහැට මොනවද දැම්මත් කැවෙනවා. ඒ නිසා මේ ධර්මයේ විශ්ින් ධර්මයේ හැදීගෙන යන වෙලාව ඒ වෙලාවේදී වැහුම් අරලා බලන්න යනවා. බලන්න ගියොත් එහෙමම සම්පූර්ණ අනලකයි කේක් ගෙඩියට වෙච්ච වැඩි වෙයි. කේක් එක හැදිගෙන එන වෙලාවේදී තැම්බෙනවාද කියලා මන්ට වැහුම් ඇරියොත් බුක් කරලා බහින්න පටන් ආය හැදෙන්නේ. ඉතින් ඒ වෙලාවේ තැම්බෙන වෙලාව උත්තර අලේ එරණකන් තැම්බෙනකන් ඉන්න බැරි මොකද කියලා අපේ කටි කතාවක් තියෙනවා. ඒ වගේ ඒ ඔතෙන් හැබැයි කොහොම කරක්වත් පළවෙනි දෙවෙනි සැරේ අනනවා. ඒ කියන්නේ අපි කෝල වෙනවනේ. අපි ගෙන ආපු ඒ ගොනුව නැති වෙනවනේ. ඒක කෝල වෙනවා. ඉතින් අන්තිමට තියෙන මේ කෝල වෙච්ච වෙලාව ගන්න මොනම තීන්දුවක්වත් yaadෙන්නේ. හොඳම දේ තමයි දැන් කෝල වෙලා තියෙන. දැන් මේක රීෂෆල් කරන වෙලාව. ආණ්ඩුවක් නතර කරලා ඊගාව ආණ්ඩුව වෙනකම් බාහිරකාර රජයේ තියෙන. වෙලාවේදී උසාවිය අධිකරණ කරන්න බෑ. ඔක්කොම తాවකාලිකව ඊගාව රජයේ පත්වනකම් ඉන්න ඕන. ඒ අධිකරණ බලය විතරයි දීලා තියෙන කියලා අන්නේ මේ ට්‍රාන්සිෂනල් පීරියඩ් එක මේ සම්මත ලෝකේ ඉඳලා පරමාර්ථ ලෝකයට යන තැනදී මේ දේ කළ යුතුයි කියන්න බෑ පුළුවන් තරම් නොකර සිටීමයි කරන්නේ. දිහා බලාගෙන වෙන දෙයට පුළුවන් තරම් ගෙනවරි සති සමාධි දෙක ඇත්තටම සතිය සමාධිය පිළිගන්නේ මොකේද කියලා අහුවොත් ඒත් ප්‍රශ්නයක්. මොකද ආනාපානේ පාරාහි කරන ආනාපානේ නැහැ. මෙතන හිත තියාගෙන කරන එකක් නැහැ. හැබැයි තේරෙනවා ධර්ම ධර්ම ගමනක් යනවා ධර්මයේ ඒක විසින් ඒක විසින්ම නිකන් මලක් පිපිගෙන එන්න වගේ විකසිත වෙවි විකසිත වෙවි යනවා. අද්දුම ඇඟිලි ගැසීම් කිරීම තමයි මේකට කරන්න තියෙන දෙන්න තියෙන උත්තරේ. මේකට වැඩි වෙනකම මේකට මේ ප්‍රශ්නේ අහන්නත් බෑ. අදාළ ප්‍රශ්නයක්. උත්තර දෙන්න තියෙන්නේ එතන සයන්ස් එකක් නෑ ආර්ට් එකක් තියෙනවා. කලාවක් තියෙනවා. බාධා කරගන්න නැතුව ඒක නැචරල් අන්ෆෝල්ඩින් එකට හේමම ඇඟිලි ගහන්න නැතුව යන්න දෙන එකයි තියෙන්නේ. යහපැත්තට ගියාට පස්සේ ආයෙත් යම් කිසි විදියක මේ ස්ථාවර භාවයක් එනවා. අර ප්ලේන් එක රන්වේදී අන්තිමට ගිහිල්ලා මේ එයා බෝන් වෙන තැන ඔය. එතෙන්දී ඇවිදින්න යන්න එපා. ස්ටාෆ් එක ක්‍රූ එකයි ඔක්කොමලා සමබර වෙලා ඉන්න ඕනේ අන්තිම ක්‍රිකල් වෙලා. ආයෙ නැතර කරලා බ්‍රේක් කරන්න බෑ ඉන්නේ පාත් එකේ කෙලවර. එලා උඩට යන්න ඕන. ගියේ නැතුව බෑ මේ හරියට මල පහ කරන්න ඕනලා මල පහ නොකර මුත්‍රා කරන්න තද වෙච්චලා මුත්‍රා නොකර ඉන්නකොට අපස්මාර රෝග එනවා. ඉතින් යන වෙලාව දැන්. ඒක ඒකට යන්න දෙන එකයි. ඉතින් ඒක නෑ එතන සයන්ස් එකක් නෑ. එතෙන් එනකන් සයන්ස් එකක් තියෙනවා. මෙතෙන් දෙනකොට ඔක්කොම කලවම් වෙලා ඒකට නැචරලි යන්න හරින එකයි තියෙන්නේ. ඒක බොහොම අහඹු සිද්ධියක් අද වුණාට අද හරියට කෙරුවට හෙට වර්ධි. අද වැරදුනාට හෙට හරියට. ඉතින් ඒක ලක්ෂ වාරයක් කරලා තමයි මෙන්න මේ මේ හැම පරියන්කෙදී මේක වෙන්න ඕනේ සාර්ථක හැම පරියන්කෙදී මේක වෙන්න ඕනේ. ඔය පහු වෙනකොට නම් Tamanne තේරෙන්න පටන් අර ගන්නවා. මේ මාරුව වෙනකොට හොඳම වැඩේ තමයි එහෙ මේක එහෙමම යන අතේ මූලික වශයෙන් බලන්න සත්‍ය සමාධියක විතරයි. අරමුණ නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන්. අපිච්ච තන් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තමන්න මේ කතාව කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්, නොකියන්න පුළුවන්. ඒක නෙමෙයි තියෙන්නේ බාධා කරන්නේ නැතුව දිගට මේ දිගට ගෙනියන එකයි තියෙන්නේ. නැහතත් ප්‍රශ්න කියන්නේ ඒක හොඳ වචන වර්ගයක් වෙදලා තියෙනවා. ආනාපාන සති භාවනා භාවනා කරන අවස්ථාවේදී ධාතු මනසිකාරයට සතිය යොමු වූ අවස්ථාවක සතිය ශරීරයේ ඇතිවන සෙලවීම, නැතිරෙන ගති, අද ගති, උණුසුම සිසිලට යොමු කළ යුතුයද? නැතිනම් සතිය හුස්ම රැල්ල නැතිවන තැනම රඳවා ගත යුතුය. ඒකදී ඒ ගැන කියනකොට සාමාන්‍යයෙන් කියනවා මේ සූර්යග්‍රහණයේදී චන්ද්‍රග්‍රහණයේදී ඡායාව අර්ධ ඡායාව කියලා අත්ලතිය පෙන්වන්නේ නුම්බ්‍රා පෙනුම්බ්‍රා කියලා දෙකක් පෙන්වනවනේ දැන් ටෝච් එකක් පිට් එකට ගැහුවොත් මැද සුදු ලපයක් තියෙනවා ඒක වටේට ආලෝක රවුමක් තියෙනවා මැද තියෙන එක තමයි ඇත්තටම හොඳට ફોකස් වෙච්ච ස්පොට් එක නමුත් වටේ රවුමකුත් ආලෝකමත් වෙනවා ඒකට මේ වටේරවම තමයි කය වෙන්නේ. අර ස්පොට් එක තමයි අපි ගෙනිච්ච අරමුණ. අපි මේක කරගෙන ගියේ කය හැපෙන තැන අරමුණ තියෙන අර මැද තියෙන ස්පොට් එක වගේ. ඉතින් අපි සාමාන්‍ය කරන්න ඕනේ පුළුවන් තරම් දුරට අර මැද ස්පොට් එකේ තියෙන එක. නමුත් මේ මැද ස්පොට් එකේ ඉඳලා අනිත් එකට යන මරියාදාව සීමාව බවුන්ඩරි එක එච්චර ෂාප් නැහැ. මම සාමාන්‍ය මේකක් කියන්නේ. ඉතින් එතන ওই ඉඳලා කතා කරන්නේ. මම මෙතනින් ඉඳලා ආලෝකය දිහාවට හැරෙනවද මදාන්ධකාරයට යනවා කියලා. නැත්නම් කය දිහාට යනවා කියලා. ඇත්තටම මේක මේ පිපිගෙන එන එකේ ලකුණ. ඒ නිසා අවසන් යන්න එපා. ආරස්සාව හිතෙනවනම් පුළුවන්කමක් තියෙනවනම් මූල කර්මස්ථාන දිහාට එන්න. නමුත් මූල කර්මස්ථානයි කියන්නේ මේ වෙලාවේ කම්පන චංචල ටිකක් විතරයි. කය කියන්නේ කම්පන චංචල ටිකක් විතරයි. ඒ නිසා මෙතන බවුන්ඩරි එකක් ගන්න වෙනවා. අජ්ජත් බහිතා කියන බව. කර්තුනි ඥානන්ද සාන්ති කියන්නේ අජ්ජත්තයේ බාහිර සීමාව කියන්නේ බහිත්තාවේ අතුලත සීමාව බවට පත් වෙනවා. ඉතින් ඒකට දෙක කියන්නේ. අපි මේ ඉරේලිය තැනකට ගිහිල්ල ඉවරලා හිතට වාඩි වෙලා අපි හේවනල්ල තියා බලන්න හිටියොත් මේ මෙතන හේවනල්ල මෙතන ආලෝකය කියලා කියනවනම් ඔය හේවනල්ල ඉඳලා ආලෝකයට මාරු වෙන හැටි ග්‍රේ ඒරියාවක් තියෙනවා. ඔය ග්‍රේ ඒරියාවකට ගියාම ඉන්නේ ආලෝකයේද දුර කියලා කියන්න බෑ. ඒ අර කාන්ති සමත් නැහැ. එතෙන් ගියාට පස්සේ අපි මේ පාවිච්චි කරන දේ හරියට කොහොමද ග්‍රේ ඒරියා කියලා තමයි කියන්නේ. ඒකේ ඉන්නකොට කයටත් යනවා හිත අරමුණටත් යනවා. කොයි එකක් පෙන්වන්නේ මේ කම්පන චංචල ගති කියන ඔය හතර මහා භූතයන්ගේ ලක්ෂණ හැටියට තමයි. ඉතින් ප්‍රධාන ලක්ෂණය තමයි බවුන්ඩරි කඩන්නේ. අධ්‍යාත්ම බහින්ද බවුන්ඩරි කඩන්නේ. ඉතින් අරසාව ඕනේ නම් පුළුවන් තරම් අධ්‍යාත්මයේ දිහාවට අර මැද තියෙන ආලෝක ස්පොට් එකට දාගන්න පුළුවන් හොඳයි. නමුත් ඒක වුණත් උනට වැඩි පොරකන්න එපා. සතිය සමාධිය තියෙනවා නම් දෙකට කරගෙන යන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ වේදනාවක් විඳින විට ධාතු ලක්ෂණ මෙනෙහි කරන්නේ කෙසේද? වේදනාවක් කියවහම ධාතු ලක්ෂණ කියන්නේ නාම ධර්ම රූප ධර්ම කොටසනේ. වේදනාව කියන්නේ නාම ධර්ම කොටසක්. ඒක නිසා වේදනාවේ ධාතු ලක්ෂණ කතා කරනවා කියලා කියන්නේ ව්‍යාකරණානුකූලව හොඳ ව්‍යාකරණානුකූල වාක්‍යයක් නෙවෙයි. ධාතු ලක්ෂණ කියන හතර මහා භූතය ගැන රූප කොටස. වේදනාව කියවහම නාම කොටස. නමුත් අර උණුසුම් සිසිල් ගතිය වල මේ සිසිලස වේලාවට උණුසුම සුඛ වේදනාවක් වෙනවා. උණුසුම් වේලාවට උණුසුම දුක් වේදනාවක් වෙනවා. සිසිලස වේලාවට උණුසුම සුඛ වේදනා, සිසිල සිසිල දුක් වේදනාවක්. ඒ නිසා ඒ ඒ ධාතු වල විඳීම් ස්වභාව ඒ හැටියට වෙනස් වෙනවා. එහෙම නැතුව රූප ධර්ම වල පඨවි ධාතුවට වේදනාවක් තියෙනවා කියලා අපිට ගන්න බෑ. පඨවි ධාතුව දන්නේ උණුසුම සීතල දෙක විතරයි. එයාට වේදනා ශක්තාවක් නෑ. ඒක රූපතක්. වේදනාවට උණුසුම් සීතල දෙකක් නෑ. එයාට තියෙන උණුසුමට කැමැති වීම සහ සීතලට අකමැති වීම කියන වින්දන දෙක විතරයි තියෙන්නේ. ඒක නිසා මේ දෙක අතර මේකදී එකපාරක් මට මතකයි ඔය කෝට්ටේදී බණ කිනකොට ওই ප්‍රශ්න වෙන විදියකට මතුණා. එකක් තමයි මේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ වායෝ වල ස්වභාවික ලක්ෂණ කතා කරනවානේ. පඨවි ධාතුව තද වෙනවා. දුර්වල වෙනවා. ඉතින් යනවා. සියුම් වෙනවා, ගොරෝසු වෙනවා. බර වෙනවා, හැල් වෙනවා. තේජෝ ධාතු උණුසුම් වෙනවා, සිසිල් වෙනවා. වායෝ ධාතු කම්පන කරනවා, දරනවා. ආපෝ ධාතු වැగిරෙනවා, පිටු කරනවා කියලා ඒවා ඉතින් සම්මත ලකුණු. ඒසොට මේක මේ කම්පන චංචල වගේක් මේ ධාතු ලක්ෂණ වල තියෙනවා වායෝ ධාතුවේ. වායෝ ධාතුවේ මේ හොලවන්න පුළුවන් ගතියක් සහ දරන්න පුළුවන් ගතියක්. ඒ වගේම උණුසුම් කරන ගතියක් තේජෝ ධාතුවේ තියෙනවා. මේ කොහොම ගිහිල්ලි වෙරලා වේදනානුපස්සනාවේදී පස්සනක් ප්‍රීතිය ගැන කතා කරනකොට පළවෙනි ප්‍රීතිය කණික ප්‍රීතිය කියන එක පාට නිකන් ෂොක් එකක් වෙනවා වගේ ගැසිලා එන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ කුද්ධිකා පීනේ කියනකොට ලොමු දහගන්නේ සිදු වෙනවා දැක්කම. එතන මෙතන නිකන් මේ පිපෙන ගති පහල වෙනවා මස් පිටු නටන්න පටන් අර ගන්නවා එතකොටත් කම්පන චංචලයෙන් තමයි පෙන්වන්නේ ඒක උණුසුම් සිසිල් ගැතියෙන් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔක්කන්තික බීජයට ආවට පස්සේ මුළු ඇඟම උණුසුම් හොඳ රස්නේ වෙලාවක වතුරට බහගත්තා වගේ නැත්නම් හොඳට රස්නේ වෙලාවක යාකඩිය රූම් එකට ගියා වගේ මුළු ඇඟෙම පීචයක් පහළ වෙනවා. මුළු ඇඟෙම සම්පූර්ණ බහිණ ගතිය එනවා. ඊට පස්සේ තමයි උබ්බේගා පීති කියලා කියන්නේ මේ මුලින් යටින් පටන් ගත්තාම දිමාල නගමින් එන්න පටන්. මෙව්ව සමහරට ධාතු ලකුණු වලට සමරේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා මම දැන් ඉන්නේ ඇත්තටම මේ පට ව්‍යාපෝ තේජෝ කියන රූප දර්ශන රූප දර්ශනයකට රූප දකින්න අත්දකින්න වෙලාවකද නැත්නම් මේ පසන ප්‍රීතිය කියන නාම ධර්ම අත්දකින්න වෙලාවද කියලා පටලවිලක් මට මතකයි ප්‍රශ්නෙකට ඇහුවා කොහොමද වෙන් කරගන්නේ කියලා. ඒක ඉතින් හරි අමාරුයි අර ආපු අදනම ඒකේ මූල හේතුව බලලා තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ එතකොට සමානකමක් වගේ පේන්න තියෙනවා. නමුත් කියලා තියෙන එක එක පටවියාපෝ තේජෝ කියන මේ රූප ධර්ම මතින් එන වින්දනයි මේ කතා කරන්නේ. වින්දන කියලා කියන්නේ අනිවාර්යම නාම ධර්මයක්. පටවියාපෝ තේජෝ කියන්නේ අනිවාර්යම රූප ධර්මයක්. අන්නේ ඒ කියන මේ මූල ධර්ම මේ වෙන් කිරීම අඳුනගත්තොත් මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි කොයි එක වුණත් හොඳ පැත්තක් කතා කරන්නේ. රූප ධර්ම වේවා නාම ධර්ම වේවා බොහොම හිතසියුම් තනක් ඔය කතා කරන්නේ. ඒ වෙලාවට මේ වගේ සැක ඉදිරිපත් කරනට වැඩිය එහෙම ගත්ත අරමුණ දිගේම සතියෙන් යන එක තමයි කරන්නේ. ස්වයං වාංශ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගැන මට විතරම් අවබෝධයක් නැති නිසා ඒ ගැන විස්තරයක් ලබා ගැනීමට කැමැත්තයි. ඒකත් විශාල මාත්‍රකාවක්. කියන්නේ මුළු ලෝකෙම සංස්කාර ලෝකය කියලා එකක් බුදුහාමුදුරන්ගේ මේ ලෝකවිදූ ගුණයට සඳහන් කරනවා. උත්‍රාඥාතික ලෝකවිදූ ගුණය අවකාශ ලෝකේ, සංස්කාර ලෝකේ සහ සත්ත්ව ලෝකේ කියලා. ඒ කියන්නේ මේ මුළු ලෝකෙම හිස් දෙයක් බව, අවකාශයෙන් පිරිච්ච එකක් බව දකින්න පුළුවන්. ඒක සම්පූර්ණ දර්ශනයක්. එතන මුළු ලෝකෙම සංස්කාර ලෝකයක් වශයෙන් දකින්න පුළුවන්. එනතන මුළු ලෝකෙම සත්ත්ව ලෝකයක් වශයෙන් දකින්න. එකම දේ පැති තුනකට බලන්න. සංස්කාර ලෝකේ කිව්වම මුළු ලෝකෙම සඳහන්. නමුත් අපි ඇතුළත අපි ළඟ තියෙන මෝඩකමෙන් තමයි මේ එළියේ තියෙන ලෝකේ සම්පූර්ණයෙන්ම අවාගෙන ජීවත් වෙන්නේ කියන එකයි සංස්කාර පැත්තට ගන්නකොට අතහදා ගන්න තියෙන චිත්‍රය. ඇතුළත තියෙන සංඥා වගයක් කුඹගෙන ඒක තමයි අපි මේ බාහිරේ දකින්නේ මේ බාහිරේ පේන්නේ අපේ හිත තමයි හිතේ ස්වභාවය තමයි පේන්නේ අපි සතුටු වෙච්ච ලාට හිත ලෝකේ සතුටුයි. අපිට කනගාටු වෙච්ච ලාට ලෝකේ බොහොම කනගාටුයි. අපේ හිත පිබිදෙන වෙලාවේ ලෝකෙ පිබිදෙන සුළුයි. අපේ හිත නිදිමත වෙලාවේ මුළු ලෝකෙම නිදිමතයි what you see that you are wherever you go there you are යන වනකොට මේ ඇතුළේ තියෙන සංස්කාර ටික තමයි මේ බාහිර දේවල් අදාගෙන කොල්ලබබත් එක දෙල්ලම් කරනවා වගේ ඉතින් ඒක අනාගෙන ඒ පාහිරිත බැන බැන ජීවත් වෙනවා ඉතින් ඒක තුනට කැඩුවොත් ආය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන සංස්කාර කියන පදේ උතන ගන්නෙ irreducible minimum කියන එක. ඒ කියන්නේ චාරය කියන අදහස. අද්දුම ඒකේ අත්‍යන්ත ලක්ෂණ. කාය සංස්කාරල අත්‍යන්ත ලක්ෂණය තු වෙනනේ කාය පවතිනවා නම් අනිවාර්යයෙන්ම නැතුවම බැරිලා වුණ තමයි හුස්ම දෙක. ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර කියන්නේ. හුස්ම තිබුණොත් තමයි ඒ කාය සජීවී බවට තියෙන අන්තිම අඩුම ලක්ෂණ. අනිත් ඒවා අමතර ලකුණු. කාය කියනවා කියන්නේ අන්තිම නැතුවම බැරි ඉන්ට්‍රින්සික් රිඩියුසබල් කැරක්ටර් තමයි හුස්ම. ඒකට වචනයක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් විතක්ක ਵਿਚාර දෙක තමයි මේ අතුලත කියන චට ඉන චතරකින් තමයි වචන එළියට එන්නේ. ඒක ඇති වෙන්නේ මේ අරමුණකට හිත නැංවීම සහ අරමුණ රස බැලීම කියන initial application and discursive thoughts කියන දෙකෙන් තමයි වචන හැදෙන්නේ. ඊගාවට මනෝ සංකාර චිත්ත සංකාර කියලා කියන්නේ අපි ගන්න ඇතුළතේ මේ අඩුවම තියෙන සංඥා වේදනා දෙකෙන් තමයි මේ ලෝකේ පැතිලා තියෙන්නේ. ඉතින් ඒකට බහින් නැතුව අපිට වචනේ වචනේ කියන්නේ මොකද්ද? කය කියන්නේ මොකද්ද? හිත කියන්නේ මොකද්ද කියන කල්ලන්න බෑ. නමුත් ඒක සාමාන්‍යයෙන් දකින්න නෑ අපිට. අපිට හුස්ම ගැන ඉඳ ගන්න සංසාරයක් හිතත් අපි බලන්නේ අපි බලන්නේ ඒ වෙනුවට මේ කය කියලා වෙන මොකද්ද එකක්. ඉතින් ඒ නිසා අපිට කවදාකවත් කය ඉගෙන ගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා නවීන විද්‍යාව තන්නේ කරව අපිව බාහිරට යොමු කරනවා. ඒකෙන් කරන හරියක් කරන්නේ බාහිර දේවල්. බුද්ධ ඥානසේ විතරක් ඒක අනිත් පැත්තට හරවලා හුස්ම ගන්නකොට ඇතුළට යොමු කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගමන කෙලවරක් කරන්න පුළුවන් ගමන. ওই බාහිරේ හොයන දේවල් ඉවර කරන්න බෑ. වචනේ පිළිබඳව කතා කරනකොට විතක්ක ਵਿਚාර පිළිබඳව දන්නවා නම් විතරක් අදුවන. ඒතෙන් හිත බසන්න පුළුවන් නම් විතරක් අපෙන් වචී තුච්චරිත වෙන හැටි හිතා ගන්න පුළුවන්. මේ සංඥා වේදනා කියන දෙක පිළිබඳව යනකම් අඩුවටම බසන්න පුළුවන් නම් විතරක් අපි පිස්සු කෙලින්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපි පිස්සු කියලා නෙවෙයි හිතන්නේ. අපි දින්නේ පිස්සන් කොටුවේ ඉස්සෙ ඉන්නේ කියලා. පිස්සන් කොටුවේ ඉන්න බලනකොට අපිට ඊට වැඩිය ඩබල් හොඳ එක තියෙන්නේ අපිට. පිස්සු හොඳ එක තියෙන්නේ. ඒකට හේතුව අර සංඥා වේදනා නැතුව අපි මේ ඊට වෙලින් කියන උප මොනවද දැනගෙන මේ දැනුමට වීර්යයට ඊට තීගෙන යනවා. මොකද මේ අඩිය තියෙන සංඥා වේදනා දෙක රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපිව කන්ට්‍රෝල් කරන්නේ. අපි නිකම්ම නිකම් බත් බැලේ. අපි වහල්ලු. අපි නිකන් මේ දහසකමටපත් වෙලා තියෙනවා. මේ ਸਰවඥ කියන්නේ ওই මහා දේවල් අල්ලනවට වැඩිය පුදුවන් නම් බින්දුවට පස්සක්. බස්සක දවසේ පෙනේ මේ මොකද්ද වෙන්නේ කියලා. නිසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර තුනට පස්සමයි කියන එක ලේසි නෑ. මොකද ඒ තරම් අපිට වැඩ. පුංචි දේවල් කරගෙන ඉන්න වෙලාවක් නෑ අපිට මේ මහා ලොකු සමීකරණ හදන්න තියෙනවා, ජාතිය සැලසුම් කරන්න තියෙනවා, අනම්මනම් තියෙනවා මුලට එන්න බෑ. ඒ නිසා මේ ආය සංකාර වචී සංකාරමනෝ සංකාර මට තේරෙන්නේ නැහැ කියවට මට කිව් දෙන්නේ මට තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් මෙච්චර එන්නේ නැහැ රටට රටවලට. ඒක නේද භාවනා කරන්නේ. දන්නේ නැති බව දන්නේ විතරයි මට තියෙන්නේ. මේ යන්ත්‍රයේ අතපැත්තේ යන මිෂන් මේක මිෂන් මේක මෙකැනිසම් එක දකින්න අපි තාක්ෂණය පන්දිසාත්තු කියපුවා කියන්නේ ජෙනරේටරයක් වැඩ කරනකොට 220 කරන්ට් එකේ අඩුවනේ එන්ජින් කෙනෙක් දන්නවා මේක එක පැත්තක යන්ත්‍රයේ කරකෝණය මැෂින් එකක් තියෙනවා මෝටර එක තියෙනවා අන්තික drive එක තියෙනවා මෙතන driven එක තියෙනවා ඒකේ තමයි කරන්ට් එක ඇති කරන්නේ drive එකෙන් driven කියලා කරන්ට් එක ඇති කරන්නේ නමුත් ඒක මේ යන්ත්‍රයේ දඩදඩ ගන්නකොට එහයි මොකක්වත් අපිට තේරෙන්නේ නැහැ අඬෝ කරන්ට් එක වැඩි බව විතරක් තමයි මොකද ඒක පෙන්වන්න ඕන නම් අපිට පුළුවන් හල් එක ගලවන්න. ගලවලා බලනකොනේ විනාඩියක 1500ක වේගෙන් කැරකෙන රෝද තියෙන මොනම දෙයක් රෝදයක දිගපල්ල මනින්ද කෑම් එකක් වැඩ කරන හැටි බලන්න බෑ. ඒක කැරකෙන වේගයේ RPM එක 1500ට කැරකෙන්නේ දැටි කීයක් තියෙනවද මේ දැටිද කියලා අත තියන්න ගියොත් එහෙම අත කරලා යන එක විතරයි හිතෙන්නේ බලන්න බෑ. ඒ නිසා ඒක බලන්න නම් slow down කරන්න. මේක මෙතන යන්ත්‍රය ඇති කරන හැටි. ඒක උඩ කරන්ට් එක නැහැ. මහ පුදුම අපබ්‍රංශයක් තියෙනවා. යන්ත්‍රය ස්ලෝ ඩවුන් කරන්න කරන්න කරන්ට් එක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ නැත්නම් ඔක්කොම වෝල්ටේජ් එක බහලා මේ උපකරණ ඔක්කොම පිච්චෙන. ඉතින් ඒක ඩිස්කනෙක්ට් කරලා මේන් එකෙන් අඩු කරලා අඩු කරනකොට 1500 ඉඳලා බින්දුවට බහිනක හැඩේ බලහන් හිටියොත් විතරක් හිතා ගන්න පුළුවන් මේක මොන විදියෙ එකලසක්ද තියෙන්නේ හැබැයි තේරම යකඩ. කිසිම පණක් නැහැ කිසිම දෙයකට පණක් නැහැ. පටන් ගන්න බෑ ඒගොල්ලන්ට. පටන් ගන්න තිබ්බට පස්සේ කරන්ට් එක දෙන වැඩ කරන්න දෙයක්වත් නැහැ. හැබැයි 1500 දුවක්. ඉතින් මේක මේ ස්ලෝ ඩවුන් කරන්නේ නැතුව මැෂින් එක ඉගෙන ගන්න බෑ. කෑම් එක මොකද්ද? කොබ් වීල් එක මොකද්ද? මොනවක්වත් ඉගෙන ගන්න බෑ. ආන් මේ වගේ නතර කරන්න හදනකොට අපිට කියලා තියෙන්නේ අපිට මේ නතර කරලා බෑ වැඩ. ඉතින් අපි කියන පුළුවන් නම් දුවන ගම උගන්නන්න කියලා. අපිට ඒකයි මේ භාවනා උගන්නන කියන්නේ මේ ගිහි ගෙදෙන ඉඳලා කොහොමද ස්වාමීන් වහන්සේ නිවන් දකින්න. ඔක තමයි බරපතල. බැරි වෙලාවත් ගිහි ගිය අතරින් කරන් බෑ අම්මා මුත්තා කියන. මේක රකින්න ඕනේ තමයි මේ ගිහිකම. ඒක ඉවරලා නිවන. අයියෝ මෙහෙම තණ්හාව. ඉතින් මේ ස්ලෝ ඩවුන් කරන්න ගියාට පස්සේ කියන්නේ ඔය කපුට ගිහිල්ලා ගේ කුරුල්ලෙන් ගේ හදන්න අහනකොටත් ඕක තමයි වෙලා. ගේ කුරුල්ල බොහොම ජයත ටිකක් දාන ලයිට් දාගෙන ඌ මේ කනමැදිලෝ ගිහිල්ලා ගහ ගන්නවා. ඉතින් ඒක ඔටෝමැටික් ලයිට් නුත් තියෙනවා. පිටර දාන්න වෙනම කෝඩුවක් තියෙනවා. නින්දට වෙද යන්න එකක් තියෙනවා. වැස්සක ඉන්නවා. ඉතින් කපුටා ඊට වැඩිය ලොකුෙක් අහින්දා අපිට හැමදාම මේ කැටියක් වගේ එක දාලා පිටර දාපුවම ගහ හෙල්ලනකොට වැටෙනවා. ඔය රාත්‍රි ඉස්සර චරයක් කියලා සද්දයයි නිදාගෙන ඉන්නකොට වැටෙනවා. ඉතින් ගිහිල්ලා ගේ කුරුල්ලට කිව්වලු මේ අනේ අඩු නැහැ. අඩු කුරුල්ලට තමයි. අඩු කුරුල්ලට කිව්වලු ගේ අයියෝ ඉතින් රාලහමිටකින් කියලා දෙන්නත් පුළුවන්ද? රාලහමි එන්නකෝ කියලා ඉතින් කප්පට කිව්වා. ඉතින් දෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉතින් අනිත් දවසේ ගිහිල්ලා කිව්වලු අපි ගේ හදන්න මෙන්න මේ වගේ කපුට හොරන්නේ නැහැ. පැතිරිච්ච තැනක්. ආරය කිව්වොත් නෑ මේ රහස් පූරක තිබුණොත් ඇති මට එල්ල ගන්න. උකට ඒකෙච්ච හරිය නැති. මේ පටන් ගන්න තැන අපේ ක්‍රමයට නෑ කමන්නේ නෑ ගිහින් පස්සේ යන්කෝ අපි ගිහිල්ලා කෙන්ඩක් අරගෙන ඉන්නවා. කකුල ගල මම කිඳි සෝර් නැරි කිඳි කියේ නැති මම දන්නවා. මේ මම හැමදාම කරන්නේ මම මේක ශිල්පේ කියලා දෙන්නේ. ඉතින් ශිල්පේ කියන ගන්න කෙන්ඩක් ගේන්න ඕනේ. මේ කකුල වල දැන් තමුස් මේ පොඩි එකක් පැහෙන්න හදනවා මට කෙන්ඩි හොය නැති මම දන්නවා. මට ඒක පිළිබඳ ඉගෙන ගන්න දෙයක් නෑ. මට මේ වඩු කුරුල්ලේ ගේ කුරුල්ල නම නැහැටි කියලා දෙන්නේ. දැන් ඒකෝට ඉතින් ඒකට කාලාම කෙන්ද ගේන්න එපා. ඔන්න කෙන්ද ගෙනල්ලා ඉවරලා ඒක තියලා ගිහිල්ලා කළා තව එකක් ගේන්නක් කියලා. ඉතින් ඔන්න සමුසේ ඉතින් ඔන්න ආයෙ එකක් කියන්න පටන් ගන්නවා කියලා දෙකක් තුනක් කරනකොට කිව්වලු සමුසේ මේ ගුරු මුස්තියත් යන වැඩි කරන්නේ. මට මේක කියලා දෙන්නේ නැහැ කියලා පැහැලා කියලා. ඒතර මූලික වැඩ ටික ඉවසන්නේ නැහැ. පටන් ගන්නකොට ඕන කරලා තියෙන්නේ නිකන් පුංචි පුංචි හැටි එකතු වෙන්නේ. ගැන අත්‍තරද ටිකක්. එතින්දී අපි හිතනවා මේ විශල ශිල්ප ලොකු ෆෝමියලාස් ලොකු මෙව කරන්න යනවා කියන්නේ කවදාකවත් නැහැ. ඒ ඉස්සලාම කරන්න ඕනේ අර බිඳුවට බස්සන එක. බිග්ිනර්ස් මයින්ඩ් එකේ තෙන්දවන්න. පුංචි දරුවෙක් පෙන්නවා. අන්තිමට බිඳුවට බහින්ට යනකම්. ඒකයි බුදුරජාණන් කියන්නේ මේ තරුණ වයසේදී බාල වයසේදී වැඩි ලේසි. මොකද ඇට කඩ වෙලා නැහැ නේද? අඹන්න නමන්න පුළුවන්. වයසට ගියාට පස්සේ තමයි හැබැයි තේරෙන්නේ කාරණාව. තේරෙනකොට ලිටල් too late. මොකද අර අපි රුචි අරුචිකම් වලට විරුද්ධව යන්න කැමති නැහැ. අමාරුයි. අර ගත්ත මෙව අතාරින්න තියෙන්නේ. නිහතමානිකමයි යටහක්කමයි කියනවනම් වේගය අඩු කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. මේක නෙවෙයි ආනේ. සයන්ස් එක ඉතින් යන්න නම් ජෙනරේටර් නතර කරන්න වෙනවා. නතර කෙරුවට පස්සේ තමයි යන්ත්‍ර ටික පෙන්වන්නේ. ඒක ක්ෂාරය, ආර පද්ධතිය, වචනේ තියෙනවා, ක්‍රියාවෙත් තියෙනවා, හිතෙත් තියෙනවා, කයෙත් තියෙනවා. ඒ බැස්සිල්ල තමයි ඔය කරන්නේ. ඉතින් ඒකට ඒක අපේ රුචියට කාදාකත් කැමති වෙන්නේ. අපේ රුචිය තියෙන මේවා gediy පිටින් තියාගෙන මැෂින් එක දුවන ගමන් ඉගෙන ගන්න. පුළුවන් නම් ඉන්නේ බුදුහාමුදුරු කියලා දෙයක් බෑ. කරන්න බෑ මේක ඔය අවුරුදු 7න් කරන්න පුළුවන් වැඩේ 6න් පුළුවන් 6න් පුළුවන් ඒක 4න් පුළුවන් කියලා කියන්නේ ඒ තරම්ම නිහතමානීව සම්පූර්ණ පාවා දෙන්න කැමතිනම් බොහොම ලේසි. නමුත් අපි අර අර ස්ටේටස් මේන්ටේන් කරන මේ தত্ত্ব තියාගෙන ඔක්කොම කරන්න ගත්තොත් මේ බොහොම ආදී අර බේසික් බිල්ඩින් බ්ලොක්ස් ටික අල්ලගන්න. මේක මේක හොඳට විස්තර වෙනවා චුල්ල වේගල සූත්‍රයේදී මේ ඒ ඒකත් ඒ විසක් උපාසකතුමාට ධම්මදින ආත්මින්නාති කියලා දීලා කියනවා මෙච්චරයි මට තේරෙන්නේ ඔක කැමති නම් මම පිළිගන්නේ ඒක විසක් කැමති නැහැ පිළිගන්න මොකද දෙන්න අඹු සමි දෙන්න ධම්මදින රහත් වෙච්ච බව විසාක පිළිගන්න කැමති නැහැ. විසාක කියන්නේ අනාගාම වෙච්චි උපාසක කෙනෙක්. ධම්මදින කියලා කියන්නේ රහත් වෙන්නාසක. එහෙනම් මේ ටික මම කිව්වයි කියලා සරුවත් කරනසර කියන්නේ එතකොට මගේ වැරද්දක් තියෙනවා හදයි කියලා. ඊපස්සේ සරුවත් කරනසර කියනවා ඔච්චර තමයි මයින් යවනම් මට කියන්න තියෙන්නේ ධම්මදින්නට ධම්මදින්න පඬිතයි. කියලා ඔය කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර පෙන්ලා දෙනවා. ඒක ආනාපාන සති සූත්‍රේ පෙන්වන ඉස්ලාම කාය මේ ලස්සනට ඒක යන්න පුළුවන්. පස්සම්බයං කාය සංඛාරං වලින් තමයි කායන පසන ඉවර වෙන්නේ. ඊට පස්සේ දීකං ආස්ස සන්තෝ දීගං රසං ආස්ස සන්තෝ සබ්බ කාය පරිසංවේදී කාය සංඛාර සබ්බ පස්සම්බයං කාය සංඛාර පස්සම්නේ කියලා කියන්නේ සංසිඳු. කාය සංස්කාර සංසිඳවන්න ඕනේ කායන පසන සම්පූර්ණ. ඊට පස්සේ වේදනාන පසනකට. මෙතෙන් ගියාට පස්සේ චිත්ත සංඛාර සංඥා වේදනා දෙක ඉවරයි. ඊට පස්සේ ඒ සෑම තැනකදීම හරි ලස්සනයි ඒක මේ ඇන්දල පෙන්නකොට කාය සංකාර පස්සම්බයං කාය සංකාර ප්‍රතිපත්තන් සූත්‍රය දන්නවනේ ඒක උත්තර කියලා දෙන. පස්සම්බයං කාය සංකාරය තමයි අපි හොඳටම ගෙවුලන්නේ දාඩිය දාන්නේ පහලවන්නේ කොහොම දෙල්ලන් එන්නේ එතන මොකද මේ නතර වේගන එනකොට හිතන්නේ මැරෙයි. ඉවරයි. ඉතින් දාඩිය දානවා කමටහන් සුද්ධ කරනවා අර ගුරුවරයා මාරු කරනවා මේ ගුරුවරයා මාරු කරනවා තක්කු මුක්කු. මේ මොනවාක්වත් නිකන් හරි කියලා තේරුම් ගත්තොත් ඊගාවට පීති පරිසංවේදය. හිතට ප්‍රීතියක් කවදා හරි පහළ වෙන්නේ මේ කාය සංස්කාර නතර වෙන බව දැනගෙන සමාදන් වෙච්ච දවසේ තමයි. ඊට පස්සේ සුඛ ඊට පස්සේ චිත්ත සංකාර පස්සම් බයන් චිත්ත සංකාර. ඒ දෙක වැටෙන්නේ වේදනාවන පස්සනාව. චිත්ත සංකාරයන් සංසිඳන වෙලාවේදී සංඥා වේදනා දෙක කොල්මන. ඒක තමයි අර කියන විදිහට මේ රූප ධර්මද නාම ධර්මද මෙතනද මුළු කයේද නිදාගෙන දින්නේ නැද්ද අරමුණේ දෙනක තේරම කලවම් කරනවා. සංඥා වේදනා දෙක කලවම් කරනවා. සංඥා කියලා කියන්නේ අපි මේ අඳුර ගන්න තියෙන ඔක්කොම ලක්ෂණ කලවම් කරනවා. වේදනා කියලා කියන්නේ සුඛ වේදනා දුකක් වෙනවා. දුක වේදනා සුඛයක් වෙනවා. අදුක්කම සුඛ වේදනා කොහෙද නැති එකක් වෙනවා. මෙන්න මෙතෙන්දි සම්පූර්ණ කරකොලත් ඇරේ වගේ එකක් වෙනවා. ඉතින් හොඳ සීලක පිළිලා කායන ප්‍රශ්නාවෙන් හොඳ එල්ලයක් අරගෙන මෙන්න මේ පස්සම්බයන් චිත්ත සංඛාරයන්ට ගියාට පස්සේ මේක සාර්ථක වුණොත් අභිප්‍රමෝදයක් පාන. අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා. ඒක කියනවා අමානුෂික එකක් කියලා. ඒ ඒ සීරුමාරුවට ගියාට පස්සේ එන අති ප්‍රමෝදය මුන්නම විදිහකින්වත් අම්මගේ කිරිවලවත් ගන්න. පන්නි කරම අර සංඥා වේදනා දෙක සම්පූර්ණ නන්නතර වෙලා මොනවාක්වත් නැතුව මැරෙන්න මැරිච්චාව. කය කියන්නේ තියෙච්චාවයි කියලා ගියොත් විතරක් ඊගාට තියෙන අති ප්‍රමෝදය. එහෙම නැතුව ඒ ධර්මවල තියෙන දෙසියුම් ගැඹුරු දේවල් යන්න බෑ. මොන අභිප්‍රමෝදයේ බොහෝම කිට්ටු එකක් මරණ පැයේ අත්දැකීම් ගැන කතා කරන කට්ටිය කියන. බුද්ධ ධර්මෙමයි නෙවෙයි. ඒක ලොකු රිසර්ච් එකක් මේ මරණාසන්න කට්ටියගේ කියන කතාව. ඒගොල්ලෝ ඒක තැනකදී මේ සංස්කාර මේ සංඥා වේදන දෙක නැතුණාට ඔන්න ඕනේ ගියඟුර පෙච්චාවයි කියලා අතහැරලා දානවා. අතහැරියට පස්සේ අති ප්‍රමෝදයකට යනවා. ඔය ටොලියගේ පොතේ තියෙනවා මේ power of now කියන එකේ ඊට වැඩි දැන් හරියට ඉන්න උගාක් දෙන දේ කතා කරනවා මරණාසන්නයට ගිහිල්ලා දැන් මරණ බව දැනගෙන ඒක පිළිගන්න. පිළිගත්තට පස්සේ අර සංඥා වේදනා දෙකේ කලවමනේ තියෙන්නේ. කොහොම දෙයක් වෙච්ච ගලා අතහැරියට පස්සේ පුදුමාකාර ප්‍රමෝදයකට යන්න පටන් ගන්නවා. ඉතින් අර කර්මයට අරගෙන මැරෙන්නේ නැහැ. ආපහු ආවට පස්සේ ආ කරකොලත් ඇරියා වගේ දැන් අරක දැත්ත මේක දැත්ත කියලා ඊට පස්සේ වෙන කර්මයක් එන්නට. අපි වෙලා තියෙන්නේ අපිට අර සංඥා වේදනා දෙක දැඩිව අල්ලගෙනයි යන්න හදන්නේ. අර බයිසිකල් පදිනකොට ඉස්සලාම හැන්ඩල් එක අල්ලන් හැදියක් තියෙනවා. අරවන්න බැරි විදිහට මේක අල්ලගන්නේ නැගිනකොට පුරුදු කරනකම් බයිසිකල් පුරුදු වෙනකම් නිර්කල් අල්ලන්නේ අපේ හැන්ඩල් එක නමන්න හදනවා. ඉතින් හරවන්න බෑ ඒ වෙලාව. ඒ මොකද මේක දඬු කරලා අල්ලගන්නේ. භාවනා කරන ජීවිතේටම වෙන්නේ ඕක තමයි මේ මේක පොඩ පොඩ අන්නෙන් හදනකොට නට්ස් බෝල් සේරම තද කරනවා කියන්නේ. මේක දැන් නැති වෙයි කියලා. ඉතින් ප්‍රමෝදයකට ප්‍රීතියකට සුඛයකට එන්න වෙලාවක් නැහැ. තක්කමුක්කු වෙන්න ධාඩිය දානවා, බය වෙනවා, සැදෙනවා. මොකද මේක ජීවලයයි කියන්නේ. ඒවයිදී දක්ෂකම එනවනම් කාය සංකාර වචී සංකාර අනුව ඒ දක්ෂකම එනවනම් මේක අර ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලෝ කිව්වාගේ මේක දීලා දාන්න. මේක පටිනිසග්ග අතාරින්න. මේකෙන් විමුක්ත වෙන්න. අනා ආලය අතාරින්න. අපි දහස දාන වස්තුවොත් නම් ආලය අතාරින්න නම් අප්පා. ඒක නම් ඕන තරම් සෙනගෙයි. දාන දෙන්න මගේ සම්මාදම මෙච්චරයි කියයි. මේ වේදනා සංඥා දෙක අතරින් කිව්වොත් එහෙම කොහොමම මොකද මේක භාවනා කියලා හිතන්නේ නැහැ. මේක කියලා දන්නේත් නැහැ. ඒ වෙලාවේදී ආත්ම බයක් ඇති වෙනවා. අඩියලා, හීන අඩියලා. ඉතින් ඒක කරලා කරලා පුරුදුලා පුරුදුලා තමයි ඒ සංස්කාර පිටේ හොඳට විස්තර කරන්න පුළුවන් ඒක. නමුත් මේ භාවනා කරලා අත්දැකීම් තියෙන කෙනාට නම් ප්‍රයෝජනක් වෙනවා. මේක නැති අයට නිකන් සිවුම් වැඩි කියයි තේරෙන්නේ නැහැ කියයි. ඉතින් ඇත්ත තමයි තේරෙන්නේ නැකම්. ප්‍රශ්න තියෙනවා. පටිසම්පාදයේ සඳහන් වන භවය පිළිබඳ විග්‍රහයක් ඒ හරහා පැහැදිලි කර දෙන්නේ. මේ වෙලාවෙන්නේ දැන් දෙකමාර ඒ ඒ ප්‍රශ්නේ තියෙන මට මෙන්න මෙහෙම මම ඉල්ලීමක් කරනවා අපි සම්මා දිට්ඨි සූත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. ඒකේ තියෙන ඕක පිළිබඳව පාරුවයක් සාකච්ඡා කරන්න. මූලධර්ම පැත්තට බර වැඩි මේ ප්‍රශ්නේ. බරපතල ප්‍රශ්න නීවරණ ගැන කතා කරන නිසා මේ වෙලාවේ ඒ ප්‍රමා වෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ ආපේකන අතීතයේ ටිකට ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒ සම්මාදිට්ඨි සූත්‍රය එක තැනක තියෙනවා සම්මා දෘෂ්ටිය තනිකරම විස්තර කරලා භවයේ සම්බන්ධ. එතෙන්දී මොකද විස්තරයක් එන්නේ තියෙන්නේ. ඒ නිසා දැන් දුනු මිරිස් බලන්නේ නැතුව එදාටම කේක් එක විදිහම කප්. ඊට මේ අද ඒකම නැත්තම් මේ රෙකෝඩ් කරුවාට පස්සේ අනුකම්පා කරන්න නැත්තම් මේ ලොකු මාතෘකාවක් එක්ක. ඒක පස්සේ බලා ගන්න බෑ. කොහොමද අපි පැයකමාරක් කරන් තියෙනවා? දැන් පැය මේ වෙලාව දෙකමාරක්. ඒකට ලිඛිත ප්‍රශ්න විතරයි අපි සාකච්ඡා කරේ. තව තියෙනවද කියලා කොහොමවත් මම අහන්න කැමති මොනවාරි. මේ මම කියපු දේ මතින් හෝ අත්දැකීම් මතින් හෝ නැත්නම් වෙන පිළිසුදු කරගත්තොත් හොඳයි කියලා හිතන මොනවාරි තියෙනවනම් ඉවර වෙන්න ඉස්සලා